ඒ ගෞරවනීය සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වේලාව ගන්න බලාපොරොත්තු වෙන අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකට නැත්නම් ධර්ම සාකච්ඡාවකට අපි මතක් කරපු විදිහට අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඉඩ ලැබෙන විදිහට අනිකුත් සභාවෙන් මතුවෙන ප්‍රශ්න ප්‍රකාශන වලට අහුම්කම් දෙන නැත්නම් ඉදිරිපත් කරන්න කියන ආරාධනාව ඇතුව අවුන් කන් දෙන අපේක්ෂාව ඇතුව අපි රජි මහත්තයා ඉල්ලා හිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. මස්තරන් පහන්දුනේ තිරුවන් සරණයි ගෞණීය ස්වාමින් වහන්සේ මා පරයන්ක භාවනාවේ යෙදෙන විට බාහිර ශබ්ද ගැන සිත යොමු නොකොට ආනාපානය කෙරේ පමණක්ම සිත යොමු කරගෙන සිටන විට කන් දෙක ඇතුලේ සිට උගුර දෙසට දඟලන ස්වභාවයක් දැනේ. ටිකකින් එය නැති වී යයි. ආනාපානයටම සිත යොමු කරගෙන සිටන විට ශරීරයේ ගල් ගැසී ඇතිසේ දැනේ. ශරීරයේ වේදනාවන් හටගනී. එවිට ඉරියව් මාරු කිරීමට සිටේ. උපදේශ පතමි. නිර්වන් සරණයි. දිගටම මේ රචනයේ පුරාවට මතක් කරලා තියෙනවා ශබ්ද ප්‍රශ්න තිබුණත් වේදනා ප්‍රශ්න තිබුණත් ආනාපානයේ ඉන්න උත්සාහ කර බව ඒක හොඳ ලකුණක්. ඉතින් එහෙම කරගෙන ඉන්නකොට ආනාපාන පිළිබඳ සෑහෙන විස්තර කරලා තියෙනවා අඩුයි. විස්තර කරනවා නම් තවත් හොඳයි. ඒ විදිහට ශබ්ද නාහ ආනාපාන කරන කොහොමද වැටෙන්නේ? වේදනා දැනෙද්දී ආනාපාන කොහොමද වැටෙන්නේ? ශබ්ද බාධා වේදනා බාධා නැතිකොට ආනාපාන වැටෙන්නේ කියන තොරතුරු නැතිකම මේ ප්‍රකාශය තියෙන අඩුපාඩුවක්. ඉතින් මේ විදිහට දිගට දිගට කරගෙන යනකොට තමයි තේරෙයි මේ හිත පුළුවන් තරම් අර කරදර ගැන කතා කරාට ආනාපාන ගැන නොකිය කරාරින ගතියක් තියෙනවා. ප්‍රධාන අරමුණ ගැන යම්තම් හරි මූණ දීලා මුලිච්ච වෙලා ආපాతගත වෙලා ඒකේ විස්තර කියන වෙනුවට පිටින් එන වේදනා ශබ්ද ගැන හරියට විස්තර කියනවා. කියලා ඒ ඒ විස්තරට යට වෙලා ආනාපාන ගැන නොකියා සිටීමෙන් තමයි හානියක් වෙලා නම් වෙලා තියෙන්නේ. නිසා මේ තියෙන ඉඩමත් ඇති මේ කෙනාටම පුළුවන් නම් නැවත මේ රචනෙ ලියනද වේදනාව පිළිබඳ සඳහන් කරන්නේ ශබ්ද ගැන සඳහන් කරන්න නමුත් ආනාපාන ගැන පුළුවන් තරම් විස්තර කරන්න. එතකොට කෙලින්ම භාවනාව ඍජු වෙලා කෙලින්ම භාවනාව මේ ශක්තිමත් වෙන්න පටන් අර ගන්නවා. සෑහෙන හටනක් කරලා තියෙන බව පේනවා. සෑහෙන මාංශයක් වෙලා තියෙනවා. නමුත් ඉදිරිපත් කරන වෙලාවේදී මේ අතුරු කර්මස්ථාන නැත්නම් ද්විතීයි ආරමුණු ගැන විස්තර තියෙන තරම්වත් ආනාපාන ගැන කතා කරලා නැහැ. ඒ නිසා බලන්න පුළුවන් තරම් බාධා නැතුව තියෙන වෙලාවට හෝ බාධා සහිතව ආනාපානෙ දකිනකොට මේ ආස්වාස් ප්‍රස්වාස් දෙක වෙන් කරලා දැනගන්න පුළුවන්ද? ඒ දෙකේ විස්තර මොනවද කියලා? ඉතින් ඒ ප්‍රශ්න ලියපෙකන මේ වෙලාවේ හරි අපිට ඉදිරිපත් කරන්න කැමති නම් ඒ තොරතුරු ඒක හරි වටිනවා. මේ විදිහට බලනකොට මොකද්ද ආස්වාස් ප්‍රස්වාස් වශයෙන් තමන් අත්දැකීම් ටික ඉදිරිපත් කරනවනම් ඒක ඉදිරි මේ වගේ කමටහම් වාර්තා ලියන එකටත් උදව් වෙයි. පිරිසටත් උදව් වේ කවුරුහරි කැමති නම් ඉදිරිපත් වෙන්න. එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ අතරක් නැතිව දිවෙන චිත්ත සන්තතිය තුල අදිෂ්ඨානය බලගත් වන්නේ කෙසේදයි පහදා දෙන මැනවි. නිර්වාන් සරණයි. ඇත්තටම අදිෂ්ඨානයක් වෙන්න අදිෂ්ඨාන ශක්තියක් එන්න හිත තැම්පත් වෙන්න ඕන. තැම්පත් වෙච්ච නැති හිතකින් ගන්න අදිෂ්ඨානය අපි හොඳට බැදපු අලුව කුඩු ටිකක් අරගෙන කාට හරි ගහන්න හදනවා. කවදාකත් ඒක එල්ලෙට යන්නේ යන්න ඉස්සලා විසිරලා බිම වැටෙනවා. නමුත් ඒ අලුව කොටු ටික අගලා කොටු ටික පැන් ටිකක් දාලා ගුලි කරලා ගැහුවොත් එල්ලෙට ගහන්න පුළුවන්. ඒ ගුලි කරනවා කියන්නේ සමාධිගත කරනවා. ඒ නිසා අවිසිච්ච හිතක අදිෂ්ඨානයක් කියලා කියන්නේ ඒක නිකන් හුලන් තමයි. මොනම දෙයක්වත් අදිෂ්ඨාන කරට හරියන්නේ නැහැ. අදිෂ්ඨාන ශක්තියක් එන්න හිත ගුලි වෙලා තියෙනවා. සමාධිගත වෙලා තියෙන්න ඕනේ. සමාධිගත හිතකින් විතරයි එල්ලේකට ගහන්න පුළුවන් වෙන්නේ අදිෂ්ඨානකට යන්න පුළුවන් වෙන්නේ ඒ නිසා අවිශ්චිත චේතකින් අදිෂ්ඨාන කරනවා කියලා කියන්නේ මේ තමන් බලාපොරොත්තු වෙන දෙයක් ඉෂ්ට වෙන්නේ නැහැ ඒ නිසා අදිෂ්ඨානේ නෙවෙයි කරන්න තියෙන්නේ විතක්කේ තමන්ට සුදුසුයි කියලා අරමුණක් අරගෙන උදාසීන අරමුණක් ගන්න එහිම හිත නැවත නැවත යොදමින් යොදමින් යොදමින් යොදමින් තමන්ගේ හිත ඒකෝදි භාවයකට එකම අරමුණට සමා සමාහිත කරන වැඩ පිළිවෙල කෙරුවට පස්සේ නම් අනේ මට මේ විදිහට සමාහිත වෙච්ච හිත තප්පර දෙක තුනක් පවතිවා 10ක් 15ක් පවතිවා කියලා අදිෂ්ඨාන කරන්න පුළුවන්. නමුත් මුලදී නිකන් අදිෂ්ඨාන කරාට ඒකෙන් වගතුවක් වෙන්නේ නැහැ. හිත විශේෂයෙන්ම ওই කියන විදිහට හිතවිලි වලින් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේදී අදිෂ්ඨාන කියලා කියන්නේ අවිශ්චෙන හිතට තවත් හිතක් හිතවිල්ලක් විතරයි. ඒව නැතුව ගුණයක් පාලනයක් ලැබීමක් නෙවෙයි. යෝනේ ස්වාමින් වහන්සේ දීර්ඝ ආශ්වාසයේදී ප්‍රශ්වාස කරන තෙක් කර්මස්ථානයේ දිග මන්තන් දෙස වෙන වැඩි වේලාවක් පතිත බව වැටහෙනවා. එවිට බාහිර සිතුවිලි එමෙද ප්‍රමාද වෙන බව වැටහෙනවා. ඒ වාගේ අපි ආශ්වාස නතර වීම දිග දීර්ඝ ආශ්වාසයක් ඇතිවීම සිතට සිතුවිලි ඒ මේ වේගය අඩුවන බව නතර වෙන බව වැටහෙනවා. මෙයින් වැටවි යනවා ආශ්වාස වේගය වැඩි වන විටද කමඨහනින් සිත ඉවත් වන අවස්ථාවලදීද සිතවිලි ගලා ඒමේ වේගය වැඩි වන බව. ඊයේ දේශනාවට අනුව කාම ව්‍යාපාද විහිංසා විතර්කයන් වැඩි වශයෙන් පහළ වන විට ආශ්වාස ප්‍රශ්වාස වේගය වැඩි වන බව පෙනේ. මෙය තවත් පැහැදිලි කර දෙන මෙන් ගෞරවණීය ඉන්නමි. මුලහදී උත්සාහ කළ තිබුණාට කියන අදහස පැහැදිලි නෑ. උත්සාහ කරලම ලිඛිත ඉදිරිපත් කරන රචනයේ එච්චර හොඳට ගොනු වෙලා නෑ. ඒ නිසා කියන්න හදන දේ මේ දීර්ඝ ආශ්වාසය හිතලා ගත් එකක්ද නැත්නම් ස්වභාවයෙන් වෙන එකක්ද? එතකොට හිතින් නතර වීම තමන්ට වාසියක් වෙලා භවනා තව තවත් සතිය වැඩි වෙනවද වගේ කරුණු විසඳ ගන්න අමාරුයි මේ කියන නිසා. ඒ නිසා මේ ලියුපෙකන කැමති නම් මේ සභාවට ඉදිරිපත් කරන්න මොකද්ද මේ මුල් මේ රචනයේ මුල් කොටසෙන් මොකද්ද කියන්න හදන්නේ කියලා කෙටියෙන් කෙටි නැතුණට කමන්නේ ඉදිරිපත් වෙනවා නම් විස්තර කරන්න පුළුවන්. නැත්තම් උත්ගත උත්සාහය හැටියට sannivedana වෙලා නැහැ. රචනය හරියට ගොනු වෙලා නැහැ. ඊට පස්සේ නම් පස්සේ ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන්. ඒ නිසා කවුද කැමති? කවුද නෙවෙයි ලියුපෙකන කැමතිද? ඒ තමයි ලියුපෙක තව ඩිංගිත්තක් පිරිසුදු කරලා දෙන්න. නැත්නම් මම මට හරස් ප්‍රශ්න අහන්න උත්තර අවස්ථාව ලබා දෙන්න කැමතියි. එහෙමනම් අර තව විස්තර ඉල්ලුවාට මේ මූලික තොරතුරු මධිකම නිසා ඉදිරියට යන්න විදියක් නැහැ. අපි බලමු අද දවසේ ධර්ම දේශනාවේ මේ දේ හිතේ තියාගෙන තව පිරිසුදු කරගන්න පුළුවන්ද කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ පාදගෙන සක්මන කරන විට වම තියෙන විට සිතේ ඒ අරමුණ ඇති වී පාදයේ ඔසවා තැබීමෙන් පසු රූපය අවසන් වූ බවත් සිතුණා. දකුණු පාදයේ ඊට පසු ඒ විදියෙන්ම කරා. මෙසේ සිත සහ කය වෙනස බලමින් කිරීම හොඳද කියා ස්වාමින් වහන්සේ පිළිතුරු දෙන්නසේක්වා. තවද ආනාපාන සතියේදී ආශ්වාසයට වඩා ප්‍රශ්වාසයේ දිග වලක් මෙන් කැඩි කැඩි කොටසින් කොටස බොහෝ වේලාවක් යනවා. ඒ ගැන අවබෝධයෙන් අවබෝධයක් දෙන්න ගරු ස්වාමින් වහන්සේ. පළවෙනි කොටසට කියන්න තියෙන තමන්ට මේ වම දකුණ වශයෙන් විස්තර බලනකොට ධික වේලාවක් වම දකුණ සතියට යට කර ගන්න පුළුවන් නම් ක්‍රමේ හොඳයි. වෙනදට වැඩි වෙලාවක් හිත පිට යන්නේ නැතුව අරමුණේම පවත්වාගෙන යීමේ ශක්තිය වැඩි වෙලා තියෙනවනම් ප්‍රයත්නේ හොඳයි කියලා කියතයි. දෙක ප්‍රසවාසයේදී අර වගේ කැඩි කැඩි යනකොට තවත් ආශ්වාස ප්‍රශ්වාසයට සමීප වෙනවනම් උච්ඡන්න වෙනවනම් ආසන්න වෙනවනම් හොඳයි. ඒ නිසා ඒ කටයුතු වලින් තමන් මූල කර්මස්ථානෙත් එක යාලු බව සමී සමීප සම්බන්ධේ වැඩි වෙන බවක් තමන්ට පේනවනම් ඒක වාසියක් ගන්න එහෙමනම් හොඳයි. තිරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී සතර මහා ධාතු සතර මහා ධාතු හා එක්වීමක්ද ඔබ වහන්සේ මේ පැහැදිලි කර දෙනසේක්වා තිරුවන් සරණයි මේක නිකන් සාමාන්‍යයෙන් මේ අත්දැකලා අහපු එකක් නෙවෙයි මූලධර්ම වශයෙන් ගැලපුමක් තියෙන්නේ හතරමහා ධාතුන්ගෙන් හතරමහා ධාතුවෙන් කරන්න පුළුවන් ශක්තියක් මේ ලෝකේ නැහැ. අපි හිතනවා මේ මගේ ඇතුලේ තියෙන හතරමහා ධාතු මේ පිට තියෙන හතරමහා ධාතු කියලා අපි එහෙම ඒතරට හතරමහා ධාතුන්ගේ හැම බෙදිලක් නැහැ. නිසා හතරමහා ධාතුන් හතරමහා ධාතුන් එක් වෙන්න හතරමහා ධාතුන් හතරමහා ධාතු වෙන් වෙන්න එපා එහෙම වෙන් වීමක් ධාතුන්ගේ නැහැ. ඒ මේ කෙල්ලෙක්ගෙන් ඇහවලු කොල්ලෙක් ගිහිල්ලා මොකද ඔහම ඉන්නේ මයත් එක තරහ වෙලාද කියලා. ඉතින් කෙල්ල කිව්වල නෑ අපි දෙන්න යාළු වෙලා හිටියේ නෑනේ. ඉතින් තරහ වෙන්න දෙයක් නෑ ඒක නිසා. ඒකේ හතරමා දාසුන්ගේ වෙන්වීමක් වුණොත් එකතු වීමක් වෙනවා. අතුව වෙන් කරන කියලාට ඒ වගේ වෙන්වීමක් නැහැ. අපි හිතාන ඉන්නවනම් වෙන් වෙලයි කියලා ඒක තමයි මෝඩකම කියලා කියන්නේ. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ධාතුන්ගේ මේ ගෑණියෙක් ගෑඟේද මං ඉන්නේ පිරිමියෙක් ගෑඟේද ජීව වස්තුවකද අජීව වස්තුවක ධාතුන්ගේ කිසිම මායිමක් නැහැ. එහෙව් මායින් නොකරන දේවල් මේ මගේ කියාගන්න යෑමෙන් තමයි අපිට මේ බලාපොරොත්තු සුන් වෙලා තියෙන්නේ. ඒ නිසා තවදුරටත් ඒ සක්මන් කරනකොට හතරමහා ධාතුන්ට ඉස්සල්ලා කොටස මේ වම මේ දකුණ කියන මට්ටම හොඳට දිනු කරන්න. එතකොට ඊතුරු ප්‍රශ්න නැත්නම් ඊතුරු තියෙන සැක දේවල් ඉබේම ලියෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව ලියන්න තියෙන මල්ල ඔබලා බලනවා වගේ මේ එnde ඉස්සෙල්ලා වම දකුණ කරන්න ඉස්සෙල්ලා මේ ධාතුන් ගැන හොයන්න යනවා කියලා කියන්නේම හිත අවුල් කරනවා. සරල කරනවා නෙවෙයි, ඍජු කරනවා නෙවෙයි. ඒ නිසා බලන්න ඉස්සලාම වම වශයෙන් දකුණ වශයෙන් කොච්චර දුරක් ශක්මනේ හිටපවත් ගන්න පුළුවන්ද? එතකොට මේ ප්‍රශ්නට අදාළ තොරතුරු අත්දැකීම් ප්‍රත්‍යක්ෂය ලැබෙන බවට නම් විශ්වාස කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ බොහෝ දුරට ආනාපාන සති භාවනාවේ යෙදී සිටියත් හොඟක්ම වොමනාවෙන්ම කරත් සිත අරමුණේම පවත්වා ගැනීමට නොහැකි වුණා. මේට කරුණා පෙරදරිව පිළිතුරක් ලබා දෙනසේක්වා. වෙනදා ආනාපාන සතියත් සමග කුණප කුටස්මනේ කිරීම වැනි භාවනාවක් කරන විට සිත පවත්වා ගැනීම පහසුයි. ඔබ වහන්සේගේ අනුකම්පා පෙරදරිව පිළිතුරක් ලැබෙන ලැබේවා. ඉස්සලා කල්තිබ ප්‍රශ්න වගේ මම අහන්න කැමති එක සැරයක් හරි එක හුස්මක් හරි දැකලා මොකද්ද අත්දැකේ කියලා කියන්න පුළුවන් නම් ඊට ටික හරි ලේසි කියලා දෙන්න. Tamante තියාගන්න අපහසු ඒක ඇත්ත. නමුත් එක හුස්මක් එක ආශ්වාසයක් ආශ්වාසයක් බලන්න පුළුවන් වුණාද? එක ප්‍රශ්වාසයක් එක ප්‍රශ්වාසයක් වශයෙන් බලන්න පුළුවන් වුණාද? මොකද්ද අත්දැකේ? මොකක්ද අත්විඳ කියනවනම් එතනින්ලා පාර හදලා දෙන්න පුළුවන්. ඉතින් ඒක කියන්නේ නැතුව ඒක විස්තර කරන්නේ නැතුව කොහොමද ඉදිරියට යන්නේ? පළවෙනි බෙහෙත් පන්තියේ දීලා ගුණාගුණ කියන්නේ නැතුව කොහොමද දෙවෙනි බෙහෙත් පන්තිය ලියන්නේ? පළවෙනි බෙහෙත් කන්තේ බොණ්ඩෝනේ. බීලා ඇවිල්ලා ගුණාගුණ කියන්න එපායි. මෙහෙමයි ආස්වාසිය, මෙහෙමයි ප්‍රසවාසිය කියලා. ඉතින් මම මේ ප්‍රශ්න ලිපේ කරනට අනුකම්පාවෙන් ඉල්ලා හිටිනවා. කොයි වෙලාවක හරි එක සැරයක්වත් පුළුවන් වුණාද මේ ආස්වාසිය මේ ප්‍රසවාසිය කියලා මෙනෙහි කරගන්න. එහෙම අරමුණ එනකොටම අරමුණ ආශාසය එනකොටම ආශාසය කියලා මෙනෙහි කරන මොනවද වැටහුනේ මොනවද දැනුනේ මොනවද අත්විඳින්නේ ප්‍රසවාසය කියලා ප්‍රසවාසය මෙනෙහි කරන්න පුළුවන් වුණාද මෙනෙහි කරන මොනවද වැටුනේ එකක විස්තර කියනවනම් ඊටු පාර මට කියලා දෙන්න පුළුවන් ඒක නැතුව ඉදිරියට අහසට ඉලිමන් බඳින්න බෑ මොකද්ද අත්දැකේ කියලා මයික් එක දෙන්න පිටිපස්සට ඕන් කළා හරි ගැසලා දෙන්නේ මයික් එක හදලා දෙන්නේ ගරු සාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී උස්ම ආශ්වාසයේදී ප්‍රාශ්වාසයේදී ඊට පහළ යන ආශ්වාස ප්‍රාශ්වාස තුළ කැඩි කැඩි යන බවක් දැනෙනවා. හොඳට මේක මුදු මුදු වෙනස් වෙවි යන බව පෙනෙනවා. නමුත් ඒ අවස්ථාව වැඩි වෙලාවක් තියාගන්න බැරි වෙච්ච එක තමයි හරි ඒක නිසා ඒ කැඩි කැඩි යනවා දකින්නවා කියන්නේම සෑහෙන ජීවුණට ගිහිල්ලා එබිල බලලා හොඳ විස්තරයක්. ඒකට මට ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙන්න. එහෙම බලබලා ඉනකොට වැඩියෙන්ම හිත කැඩෙන්නේ ශබ්ද බාධා වෙලාද වේදනා බාධා වෙලාද හිතවිලි බාධා වෙලාද? අනු ස්වාමීන් වහන්සේ සිතාරි බාධා වෙලා තමයි එක වෙන්නේ. එතකොට මේ හිතවිලි ඇවිල්ලා ගියාට පස්සේ නැවතත් Tamanට හැඟීමක් දැනීමක් තියෙනවද මගේ හිත දැන් හිතවිල්ලක තියෙන්නේ මට ආපහු ආනාපාන ගත්තොත් හොඳයි නැත්නම් ආනාපානෙම අරගෙන අත්දැකීම් තියෙනවා එහෙමයි ස්වාමීන් වහන්සේ එතකොට එහෙම ගන්නකොට Tamanට පේන්නේ හිතවිල්ලක ඉඳලා නැවත ආනාපානෙට ගන්න මග විස්තරේදී ඒක Taman කරපු එකක් කියලාද ඉබේ වෙච්ච එකක් කියලාද Taman කරපු එකක් කියලා තමයි හිතන්නේ Taman කරපු එකක් නම් හිතවිල්ලක ඉන්න බවදී හිතවිල්ල දැනගන්න ඕනේ මම දැන් ඉන්නේ හිතවිල්ලක. මට දැන් ආනපණ්ඩ යන්න ඕනේ කියලා. එහෙමයි ස්වාමීනි. එතකොට මට තියෙනවා ප්‍රශ්නයක්. හිතවිල්ලක ඉන්නකොට මම දැන් හිතවිල්ලක ඉන්නවා කියලා දැනෙන එක තමන් පුරුදු කරගත්තේ කොහොමද? මම දැන් ඉන්නේ පිටපොට ගිහිල්ලා පාරෙන් පිට පැල්ලා. පිට පැල්ලා ඉන්න බව දන්නේ කොහොමද? දැනුනේ කොහොමද? නැත්තම් කොහොමද මේ අභ්‍යාසය ලැබුවේ? අරමුණ හිතේ නැත නිසා හිතේ හිතුවිල්ලක් තියෙන නිසා තමයි දැනෙන්නේ. ඒ වුණාට අපි දැනගන්න ඕනේ එතකොට අරමුණ හිතේ නැති එක හරි දැන් ඉන්නේ හිතවිල්ල කියලා දැනගන්න eBay. එහෙමයි ස්වාමීනි. එතකොට හිතවිල්ලක ඉන්නකොට දැන් මම මේ හිල්ල අරගෙන භාවනා මධ්‍යස්ථානක පරියන්කේ ඉන්නේ හිතන්න නෙවෙයිනේ. මට කරන්න තියෙන ආනාපානට යන එක නිසා මම දැන් හිතවිල්ලක ඉන්නවා. මගේ හිත නැවත ආනාපානට ගන්න කියලා චේතනාවක් එහෙම නැත්නම් අදිෂ්ඨානයක් එහෙම නැත්නම් බය ලැජ්ජාවක්, එහෙම නැත්නම් හික්මීමක් තියෙනවනේ දැන් මෙතන. ආනේ හික්මීම අනුව නැවත ආනාපානට ගත්තට පස්සේ කීකරුව හිත ආනාපානට යනවද නැත්නම් එයා අකීකරු වෙලා නැවත නැවතත් හිතවිලි දිගේ යන්න උත්සාහ කරනවා. ටික වේලාවක් නැවත ආනාපාන සතියේ ඉඳලා අර විදියටම වෙනස් වෙනවා සිතුවිලි ඇවිල්ලා. ඔව් ඒක හරි. එතකොට අපි අපි දැන් ওই කතා කරන කතාවේදී අරමුණේ ඉඳලා මොල ආනපානෙන්තර හිතවිල්ලට යන විස්තරේ හරි උනන්දුවෙන් කියන්න හදනවා. මම සම්පූර්ණ ප්‍රශ්න ගන්න හිතවිල්ල ඉඳලා ආනපානට එන විස්තරේ මතු කරලා දෙනවා. ඉතින් මම පෙන්වන්න හදන්නේ හිතවිල්ලක ඉන්නකොට මම දැන් හිතවිල්ලක ඉන්නේ නැවත ආනපානට යන්න ඕන කියන හැඟීම ශික්ෂණයකින් ප්‍රතිපදාවකින් ඇති වෙච්ච එකක් නේ. භාවනා කරපු නිසා අපේ එකක් නේ. ඒක දැනගත්තට පස්සේ ඵලයන් කියනකොට හිත නැවත ආනාපානට යන එකත් සුවචකී කරු ගතියක් නේ. කවදා හරි ඕනෝකාගේ කරන්න කී දවසේ හිතවිල්ල නැති වෙනවා. හිතවිලිනවා කියලා කනගාටු වෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ. හිතවිලි තිබ්බත් මට ආනාපානට ගන්න පුළුවන්. දැන් මට ඒකට බුදුහාමතුරුනේ නෑ. වෙන බණක් ඕනේ නෑ. යම් වෙලාවක හිතවිලි බව දැනගත්ත ගමන් කලබල වෙන්නේ නැතුව ආපහු ගන්න පුළුවන් ගතිය නැවත නැවතත් මට අත්විඳින්න ලැබේවා කියලා ඒක සමාදන් වෙන්න පුරුදු වෙච්ච දවසේ පුදුමාකාර සතුටක් වෙන ඕනේ තරම් පෙරලපන් මම නැගිටින. උඹට ඕන විදිහට පෙරලපන්. සද්දයක් ඇවිල්ලා පෙරලිච්චාවයි. ඉතිල්ලක් ඇවිල්ලා පෙරලිච්චාවයි. වේදනාවක් ඇවිල්ලා පෙරලිච්චාවයි. පෙරලිච්ච බව දැනගත්තට පස්සේ නැගිටින්න දන්නවනම් ඒ මනුස්සයා මාරයටත් පිටපටන්න බෑ. ඒ නිසා පිට යන්නේ ගැන කතා කරන්න එපා. පිට ගියාට පස්සේ පිළියම් කරලා ආපහු අරමුණට ගන්න එකේ ආඩම්බරේ. අරමුණට ගන්න එකේ ශිල්පේ. අරමුණට ගන්න එකේ දක්ෂ භාවය උකට තමයි කුසල් කියලා කියන්නේ. ඒක ටිකක් දක්ෂකම කියලා කියන්නේ. ඉතින් අපිට ඒ දක්ෂකම් පාන්න නම් හිත පිට යන්න මේපায়ে. හිත පිට යන්නද කොහොමද මේ පරිශ්‍රණය කරන්නේ? ඒ නිසා අපිට ඕන තරම් හිතවිලි එනවා, ඕන තරම් සද්ද එනවා, ඕන තරම් වේදනා එනවා. ඒක යන කනපින්දම් ගහන්න ගත්තොත් අසප්පුරුෂ වෙනවා. ඒ වගේන චර්චුරු ගහන්න බැත්තොත් මාර්ගාක්ෂික වෙනවා. අඬන්න ගත්තොත් කෙලෙස් බර වෙනවා. අපිට තියෙන හැටි දැන් ඉන්නේ පිට ගිහිල්ලා මට කොච්චර ඉක්මනට කොච්චර දක්ෂව කොච්චර සූර විදියට අරමුණට ගන්න පුළුවන්ද කියලා බැලුවොත් පහු වෙනකොට Tamanට නොදැනීම ඉබේම ආපහු පාරට ගන්න පුළුවන් ගතියක් එනවා අරමුණට ගන්න පුළුවන් ගතියක් එනවා අන්න එදාට තේිනවා හිතවිලි ගැන පශ්චාත්තාප වෙන්න වෙන්න හිතවිලි වැඩි හිතවිලි වලට කියන ඔබ පෙරලපන් වාසම්බර කරපන් මං ආපහු ගන්නවා ඒක නිසා සරුවචනංශය සඳහන් කරලා තියෙනවා සචේ උපජ්ජති කෝදං රතං භන්තංව ධාරේ. යම් කිසිලාට හිතට ක්‍රෝධයක් එනවා හිතවිල්ලක් ඇවිල්ලා මට හිත කැඩුනයි කියලා. එතකොට පාරෙන් පිටපයින්ට හදන රතයක් පාරට පිටපයින්ට නොදෙන විදියට රතේ බ්‍රහන්ත රතයක් පාරේ නතර කරගන්න උත්සාහ කරන කෙනෙකුට බුදුහාම කියනවා මම දක්ෂ රීදුරෙක් කියලා කියනවා. එළදී පාරෙන් පිට පැන්නොත් ඒ මිනිහා නිකන් තෝන්ලණු අල්ලන්න විතරයි දන්නේ ඌට තේරෙන්නේ අශ්ව පාලනය කරන්න. අශ්වරතයක්. ඒ නිසා අපේ හිත ඕන තරම් දේවල් වලින් පිටපයින්. පිටපයින් හැම වෙලාවට තරහක් එනවා. ඒකයි මේ ප්‍රශ්න නගන්නේ. නමුත් අපිට කරන්න තියෙන්නේ පාරෙන් පිටපයින්ද දෙන්න එපා. ආයෙසරයක් ගෙනලා ආයෙ පාරේ තියෙනවා. ආයෙත් එහා පැත්තට පෙරලෙන්න හදනවා. ආයෙ පාරට ගන්නවා. මේ විදිහට කරන්න ගියාට පස්සේ Tamanට ඒ පිට යන්නේක කෙලෙස්වල ස්වරූපේ, මාර ස්වරූපේ, පිට ගියේක පාරට ගන්න එක බුද්ධ ස්වරූපේ, කුසල ස්වરૂපේ ප්‍රතිපදාව කෙලෙස අඩු වෙන හැටි. ඉතින් මේක මේ වැඩේම යෙදිලා මේ ශේස්ත්‍රයේම ඉඳලා නැවත නැවතත් නැවත නැවතත් මුණ දීමෙන් කරන කෙනා කොහොමද සත්පුරුසයි. ඒ නිසා අපිට මේ අපි මේ දැන් මේ විසඳ ගන්න කාරණේ බණක් අහලා කද්දාකත් විසඳෙන්නේ නැහැ. පොතක් බලලා කද්දාකත් විසඳෙන්නේ නැහැ. ධර්ම සාකච්ඡාවකින් පමණයි වෙන්නේ. ඒකයි මම කියන්නේ මේ තොරතුරු මදි නිසා මට අවස්ථාවක් ඕනේ හරස් ප්‍රශ්න අහලා මේ මේක සුද්ධ කරගන්න සුද්ධ කරාට පස්සේ මේ අහන කෙනාට විතරක් නෙමෙයි සුද්ධ වෙන්නේ කාටත් සුද්ධ වෙන්නේ අපේ ස්වභාවය තමයි වැරදුනාට පස්සේ පෙරදුනාට පස්සේ කන පින්දම් ගන්නවා ඒක බුද්ධ ස්වરૂපේ නෙමෙයි එතෙන්දී හරියට කාරණාව තේරුම් ගන්න නැවත හිතපු තැන්න ගන්න පුළුවන් නැවත මූල කර්මත්තාන්ට ගන්න පුළුවන් නම් අපිට ස්ථිර මොනම හානියක්වත් වෙලා නැහැ අපි ඊට පස්සේ කියන ඔබට පුළුවන් තරම් හිතේලි වරෙන් ඕනේ තරම් දුර යන ඵලයන් මම කවදා හරි දැනගත්ත ගමන් මම දන්නවා ආයෙත් පාට ගන්න හැටි. නැවත පාරට ගැනීමේ හැකියාව බාධා කරන්න පුළුවන් කිසිම ශක්තියක් බලයක් ලෝකේ නැහැ. මායයටත් වළක්වන්න බෑ. කාටවත් වළක්වන්න බෑ. අපි ඒක ගැන සමාදන් නොවෙන නිසායි අපි හැම වෙලාවෙම කනපින්දම් ගන්නවා. කවදා හෝ මට අපහු වෙන්න පුළුවන් පාරට ඒ ශක්තිය මානව අයිතිවාසිකමක් උප්පත්තියම අපිට ලැබිච්ච දේ මම එච්චරයි කතා කරන්නේ. පිට යන ගැන කතා කරන්නේ නැහැ කිව්වොත් අනිවාර්යයෙන්ම හිත කීකරු වෙනවා. මම ස්තුතිවන්ත වෙනවා මේ මයික් එක කරන අපිට උත්තර දීපු ගැන. මයික් එක දෙන්න මෙහාට. අමිනාසෙන් දෙන්නේ පිට යෑම වුණත් නිතර නිතර නිතර නිතර ඉක්මනට පිට ගිහිල්ලා ආපහු සතියට ආවත් ඉක්මනට එනවා පොඩි වෙලාවකින් ආය යනවා ආය යනවා එහෙම වුණොත් ඉතින් වෙනවට ඒක භාවනාවට ලොකු බාධාවක් වෙනවානේ භාවනාව කියන්නේ සතිය අඛණ්ඩ නැති නිසානේ නෑ සතිය අඛණ්ඩ නැත්තේ නෑ අරමුණ අඛණ්ඩ නෑ ඒ වර එක සතිය ආනාපානේ අරමුණව වර එක හිතවිල්ල අරමුණ වෙනවා අරමුණ මාරු වුණාට සතිය තියෙනවා ඒකනේ හිත හිත හිතවිලට ගියාට පස්සේ මම දැන් හිතවිල්ල ඉන්න බව දන්නේ සතියෙන්නේ ඔව් ආපහු එනකොට සතිය ආපහු එන්න ඕනේ නැහැ. දැන් මම ඉන්නේ හිටිය යුතු තැන නෙවෙයි. මං ඉන්නේ අරමුණේ නෙවෙයි. මං ඉන්නේ දැන් ඉන්නේ හිතවිල්ල කියලා දන්නකම සතිය උත්කෘෂ්ඨ සේවාවක්. ඒ නිසා අපිට දැනගන්න පුළුවන් මම ඉන්ඩෝනේ අරමුණේ නමුත් මම පිට පැනලා මම පිට පැනලා ඉන්න බව දන්නවා. ඒක තමයි ලෝකේ තියෙන විශාලම දැනුව. Taman දැන් ඉන්නේ මෙතන කියලා දන්න. ඊට පස්සේ ආපහු පාරට එන එක කලබල නොවෙන හිතේ ස්වභාවය. ඒ නිසා අපිට අවශ්‍ය කරලා තියෙන කලබලයක් වුණා, වැරදුනා, පෙරදුනා කියලා ඉසහත බඳගෙන අඬන එක නෙවෙයි. හරි මට දැන් මෙන්න මෙච්චරක් වැරදිලා තියෙනවා කියලා දැනගන්න එක. එකක් කියන්න පුළුවන් ඊට ඔය ප්‍රශ්නේ අහපු නිසා දෙවෙනි වතාවට මේන මේ විදිහට දකින්නකොට පිට යන ගිහිල්ලා නන් රත්යාද වෙන වෙලාවෙ එන්න එන්න අඩු වෙන්න පටන් ගන්නවා. යන්නකොටම අහු වෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙන්න පටන් ගන්නවා ඉතිවිල්ලකට පිට යනවා ගියාට හිත නරක කරගන්නේ නැහැ. මම බලන්නේ ආපහු අරමුණට ගන්න එක විතරයි කියලා පශ්චාත්තාපේ නැති වුණොත් ඉතිවිලි නොවන ගතිය වැඩි වෙනවා. පශ්චාත්තාප වෙන්න වෙන්න ඉතිවිලි වැඩි. ඉතිවිලි වැඩෙන්න පොහොර වෙන්නේ පශ්චාත්තාප. ඉතිවිලි වැඩෙන්න පොහො ආහාර වෙන්නේ පශ්චාත්තාප. අපි පශ්චාත්තාප වෙනවා වෙනුවට පිට ගියා පිට ගිය බව දන්නවා. අපි ශිල්පීය ක්‍රමයට අපි කුසලතාවයකින් අපව ගේන එක විතරයි බලන්නේ. එතකොට අර කුසල් මේ මේ කෙලස් ඉතිවිල්ලකින් එන පශ්චාත්තාප වෙන ගතිය නැති වෙන්න නැති වෙන්න ඉතිවිල්ලකින් කෙලසෙන්න පුළුවන් ගතිය කර්ම රසන ගතිය නැතිලා යනවා. ඒකට යෝනිසෝමනසිකාරය කියලා කියනවා. ඒක තේරෙන ටිකක් අල්ල යනවා. පිට ගියාට කමන්නේ මම ආපහු ගන්නවා පිට ගියයි කියලා මම හිත නරක කරගන්නේ කියන හිත හිතට වද්දාගත්තට පස්සේ ඉතිවිල්ලකින් ඇවිල්ලා කොනහන ගතිය අඩු වෙනවා. ශබ්දකින් ඇවිල්ලා කොනහන ගතිය අඩු වෙනවා. වේදනාවක් ඇවිල්ලා කොනහන ගතිය අඩු වෙනවා. එතකොට හිතවිලි දිගේ ගොඩාක් දුර යන ඉස්සෙල්ලා ටිකක් එහාට යනකොටම මොකද්ද දැනුමක් එන්න පටන් ගන්නවා මම දැන් ඉන්නේ නුහුරු තැනක කියලා. ආන්න එතකොටම ආපහු ගන්න එක ලේසි. එතකොට ඒ කියන්නේ මේ බල්ලෝ පුරුදු කරනකොට දඩාවත යන බල්ලෙක් කරනකොට විධානයක් දීලා උ පුරුදු කරනකොට විධානයට ඇහුම්කන් දීගෙන එනකොට පුරුදු කරන එක නම් ලොකු සතුටක් ඇති වෙනවා. පුහුණුවට උත්තර දෙනවා දකින්න. ඉස්සෙල්ලා බල්ලා දන්නේ නැහැ. බල්ලට හුරු කරන්න ඕනේ, විධානය දෙන්න ඕනේ, වැඩ කරන්න ඕනේ. ගොඩාක් කල් කරාට පස්සේ ඌ ඒ විධානය තේරුම් ගන්න. ඒ වගේ අපේ හිත යෝනිසමනස්කාර තේරුම් ගත්තට පස්සේ සති බලය වැඩි වෙනවා, කෙලෙස් බලය අඩු ඒ සඳහා අපි පිට යන්න දෙන්න ප්‍රශ්නයක් නැහැ. ආපහු නැවත ගෙන්න ගැනීමේ දක්ෂතාවය විතරයි බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. ඒක නැවත නැවත වෙනකොට පිට ගිහිල්ලා රස්තියාදු වෙන කාලේ අඩු වෙලා ආපහු වෙන කාලේ වැඩි වීමට කියන යෝනිසමනස්කාරය දිනු වෙනවා කියන්නේ. ඒක හරි විචිත්‍ර අවස්ථාවක් භාවනා ජීවිතේ. මයික් පොඩ්ඩක් මයික් එක අරගෙන කතා කරන්න. ගරු ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙවෙනි කොටස කොනත කොටසේම බලනකොට ගෙදරදී මේ ඔය ඔය පරගන්න ප්‍රශ්නයක් කතා කරන්නේ අපි කතා කරන ප්‍රශ්න නෙවෙයි. ගෙදරදී ඒක බලනවා එතකොට නෑ නෑ මම කියන්නේ ඔය මේ කතා කරන ප්‍රශ්නේ උට කලින් ඉස්සලා අහක දාපු ප්‍රශ්නට නේද උත්තර දෙන්නේ. නැහැ නැහැ. ඔය ඕකෙම තියෙනවා දෙවෙනි ඒ කොටසක. ආයෙන ඉතින් අහමු දෙවෙනි කොටස. හොඳයි කියන්න උතන මම ප්‍රශ්න නගන්න බෑ. මේ අර කුණප කොටස් එහෙම බලනකොට හිත පවත්ත ගන්න පහසු වුණා. පහසු වෙනවා. අර ආනපාන සතියට වඩා. ඔය ඉස්සෙල්ලත් ඔය ප්‍රශ්නම නගලා තිබුණා. ආනාපානේ වඩනකොට දෙතිස් කුණප බන්නවා නම් ආනාපානේ හිත හිටිනවා වැඩි කියලා. ඒකයි මට පටලවුනේ. කෙසේ නමුත් ආනාපානේ කියන්නේ උදාසීන අරමුණක් කුණප කොටස් බලන එක හෝ බුදුගුණ මෙනෙහි කිරීම හෝ මෛත්‍රී වගේ කියලා කියන්නේ අපිට තියෙන සම්මුතිය බැලිලක්. ඉතින් ඒක නිසා මේ දෙකෙන් සමානව අවස්ථා දීලා ඇහුවොත් කුණප භාවනාවද ආනාපාන සති භාවනාවද කියලා ආනාපාන සති භාවනාවට වැඩි ඡන්දයක් දුන්නට පැත්තක් නැහැ. බුදුරජාණන්සේකට විශේෂම ආනාපාන සති සූත්‍රයේදී පෙන්ලා දීලා තියෙනවා අනිකුත් ඔක්කොම භාවනා කරන අතරේ ආනාපානයේ සුවිශේෂකමක් තියෙනවා කියලා. නමුත් ආනපාන හිත ගන්න බැරි නම් ආනපාන හිත හිතින් නැත්නම් කුණප භාවනා කරලා හිත කීකරු කරගෙන ආනපානට ගණ්ඩ උපක්‍රම කරාට කමක් මේ දෙක සංසඳන කොට පුළුවන් තරම් ආනාපාන ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් සම්මුතියක් නෙවෙයි උරගා බැලිය හැක්කක් ඒකත් එක්ක යන්න පුළුවන් ගැතිය බොහෝම දුරට කියනවා ඒකට පමා වුණයි කියලා මේ පශ්චාත්තාප වෙන්නේ නැතුව වැඩි වෙහෙසක් අරගෙන හෝ ආනාපානේ තන වඩගෙන යන්න පුළුවන් නම් ඒක බොහොම සාන්ත ප්‍රණීත භාවනාවක් විදිහට ਸਰවචනාංශයේ ආනිසංස ප්‍රකාශ කරලා තියෙනවා. නැවතත් කියන විවර කරන්න ඉස්සලා ආනාපාන තියාගෙන බැරි හිත ඇවිස්සිච්ච ගතියක් කිය වෙලාවක ප්‍රයෝජනේ සලකලා කුණප කොටස් වලට කමක් නැහැ. ගෞණ්‍ය ස්වාමීන් වහන්සේ ප්‍රධාන කමඨාන අරමුණට එරෙහිව භාවනාවේදී එන වේදනා අතීත අනාගත සිතුවිලි මෙහිදී මෙනෙහි කර ඒවා සිතින් ඉවත් කර නැවත අරමුණ කරා යාම මෙතෙක් නොකළ අතර ඊයේ ඔබ වහන්සේගේ දැනුවත් කිරීම ප්‍රධාන අරමුණේ සිත සිත ගෙන යාමට පහසු මාර්ගයක් බවට මගේ අදහසයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ කියා දුන් පරිදි ආශ්වාසයෙන් පසු ආශ්වාසයයි සිටීමත් ප්‍රශ්වාසය යනු ප්‍රශ්වාසය කියා සිටීමත් කරා. මට එය පහසු වන්නේ ආශ්වාසය පටන් ගැනීමට පෙර ආශ්වාසය කියා හුස්ම ගැනීමත් ප්‍රශ්වාසයට පෙර ප්‍රශ්වාසය කියා මෙනෙහි කිරීමත්ය. එසේ කරාට කමක් නැද්ද? ස්වාමින් වහන්සේ පිළිතුරක් අනුකම්පාවෙන් සපයන්න. ඔය ඇත්තටම කල්යතු කෙරුවයි කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් හරීම ක්‍රමේ ඒකත් එක්කම වෙන්න ඕන එක. ඒක නිසා කලින් තිබුණට වැඩිය දැන් මේ මෙනෙහි කිරීමේ ක්‍රම නිසා යම් ප්‍රමාණයක් ඉස්සරහට ගිහිලා තියෙනවා වගේ පේනවා මේ ප්‍රකාශයක දිහා බලනකොට ඒක හුරුකරනද ආශාසය එනවත් එක්කම ආශාසය මෙනෙහි කරනවා ප්‍රසවාසය එනවත් එක්කම ප්‍රසවාසය මෙනෙහි කරනවා සමහර විටක මේ ආශාස ප්‍රසවාස බල බල ඉඳද්දී සද්ද වෙනවා වේදනා එනවනම් ආශාසය ළඟ ළඟ මෙනෙහි කරන්න කියනවා ඒක ආශාසයක් ඇතුළත ඇතුළේන ඇතුළේන ඇතුළේන ඇතුළේන කියලා දිගට මෙනෙහි කරනවා නැත්නම් ආශාස ආශාස ආශාස කියලා මෙනෙහි කරනවා නැත්නම් ගන්නවා ගන්නවා ගන්නවා කියලා මෙනෙහි කරනවා ඒකෙන් අර පිට යන්න තියෙන අවස්ථාව නැති කරලා අරමුණේ පවත්වාගෙන යන්න පුළුවන් හැකියාව වැඩි. එතකොට මේකේ කියලා තියෙන ආස්වාසය කියලා පටන් ගන්න ඉස්සලා මෙනෙහි කරලා හුස්ම වැටෙන එකක් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක අංග සම්පූර්ණ හොඳ ක්‍රමේ නෙවෙයි. හොඳ මේක ආස්වාසය කිරණ ගමන්ම මෙනෙහි කරන්න ඕනේ. අන්තික ප්‍රකාශයේ මුල තියලා තියෙනවා ආනාපාන මේ ආස්වාසය කියලා හිතනවා ප්‍රස්වාසය කියලා හිතනවා කියලා. හිතනවයි මෙනෙහි කරනවා කියන්නේ දෙකක්. මෙනෙහි කරනවා කියන විතක්කේ. ඒ නිසා ඉතිලක් නෙමෙයි මෙතන තියෙන්නේ හිත මෙනෙහි කිරීමක් සද්ද කරන්නේ මෙනෙහි කරන්න ඒකට මෙනෙහි කරනකොට Tamanට අර කීකරුකම තමයි මෙතෙන්දී අපි අතවාසිය අත්පිට හම්බෙන ලාභේ ගත්තර ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව වඩාගෙන යද්දී ආලෝකයක් මා ඉදිරියට ආවා එසේ තිබීදී තවදුරටත් භාවනාව වඩාගෙන ගියමි පෙරදී දුටු ආලෝකයේ තුලින් පස්කන්දක් වැනි දෙයක් දුටුවා මෙය රෝස පාට, රතු පාට පැහැගත් අතර උඩ සිට පහළට වතුර ගලා යනවා මෙන් දුටුවා. මේ දුටුවා වුවත් නැවත දානාපාන සති භාවනාවේ යෙදුණෙමි. ඉන්පසු කිරිගරුඬ පැහැයෙන් යුත් ඇටකට දුටුවා. ඒ තුලින් ඇස අරගෙන සිටන බුද්ධ ප්‍රතිමාවක්ද දුටුවා. ඉන්පසු විශාල නාසයක් මුහුණ ඉදිරියට ආවා. ඒ තුලින් ආශ්වාස හා ප්‍රශ්වාසය දුටුවා. මේ සියල්ල දක්මින්ම ආනාපාන සතිය පැඩුවෙමි. මේ සියල්ල තුලින් පෙන්눔 කළේ පඨවි ආපෝ තේජෝ වායෝ යයි සිතමින්. ගර්ථ ස්වාමින් වහන්සේ මේ පහදාදී භාවනාව නිවැරදිව කරන්නේදයි පහදා දෙන්න. ඔබ වහන්සේට ඉක්මනින් නිවන් අවබෝධ වේවා. මේක හොඳ ලස්සනට පිරිසිදුව පේනවා ආනාපාන ගැන කිසිම විස්තරයක් නැතුව අනික් පේන සියල්ලෙහි සුවිශේෂී විස්තර සටහන් කරනවා. මේ තමයි හිත නන්නත්තර වෙනවා කියන්නේ ඔකට තමයි. ආනපන මම බැලුවා ආයසර කනපන බැලුවා ආයතන ආනපන බැලුවා කියලා නතර කරනවා අරකේ දිග පළල උස කළු නිල් පාට කහ පාට ඔක්කොම විස්තර බලනවා යම් ප්‍රමාණයක කීකරු වෙලා තියෙන්නේ ඒක නිසා මතක තියානින්න ආනාපානේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග අලගිය මුලගේ විස්තර තේරම බලන්න අතිරේක පහළ වෙන්නේ වගේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන ව්‍යංජන බැලීම කෙලෙසයක් කියලා හිතනවා මේ කියලා තියෙන නිසා පැහැදිලිවම කියත හැකියි අපේ හිතේ තියෙන මේ ෂටගති ඒකල බොහොම විස්තර සහිතව ලියනවා. මෙතන කියන්නේ මම අමාරු තැනකට මේ කියන හිත ඇත්තටම සතිය පිහිටවල තියෙන්නේ. නමුත් අනවශ්‍ය දේවල් වල විස්තර ගොඩාක් දෙනවා. අවශ්‍ය අරමුණේ ආනාපානට ගන්න පුළුවන් වුණා. ආනාපානෙ තිබ්බා දැක්කා කියලා කියන මිසක් විස්තර පෙන්නන්නේ නැහැ. ඒ නිසා පොඩි වෙනසයි කරන්න තියෙන්නේ. අර අතිරේක පේන දේවල් වල කියන විස්තර කිවිල්ල පුළුවන් තරම් කෙටි කරලා සාරාංශ කරලා ආනාපානීය ආශ්වාසය මෙහෙමයි ප්‍රශ්වාසය මෙහෙමයි මුල මෙහෙමයි මැද මෙහෙමයි කියලා විස්තර හොයන්න ගිය ගමන් බහන ලොකු පිම්මක් පයින්. නිර්වන් සර්ණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ පරිදි මම භාවනාවට සූදානම් වීමේදී මම දැන් මෙතන යන අරමුණු සිතමින්ම ආනාපාන සති භාවනාව කරගෙන යමි. විනාඩි 8කින් 10කින් පමණ මාගේ කඳ කොටස ඉදිරියට බර වී නිදිබර ගතියක් වගේ දැනේ. එලෙස වුවත් මම යලි යලිත් පැයක් හෝ ඊට වැඩි කාලයක් භාවනා කරමි. මෙම தત્ත්වය මගහරවා ගැනීමට පහසු උපදේශක් දෙන මෙන් කාරුණිකව ආද සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකෙදිත් අර ඉස්සලා අපි ප්‍රශ්නයක් විග්‍රහ කරා වගේ හිත සද්දයකට ගියාද වේදනාවට ගියාද හිතවිල්ලකට ගියාද නිදිමතකට ගියාද කියලා ඒ ඕනම දෙයක් ඕන වෙලාවක වෙන්න පුළුවන්. ඒක අපිට කිසිම විදිහක සාතිකයක් නෑ නොවේ කියලා. මේ දැනට මගේ හිත තියෙන්නේ මෙන්න මෙවැනි දෙයකට මෝහන දීලා කියලා දැනගන්න එක තමන් ඒ වෙලාවේ කරන වැඩ කිසිම කෙනෙකුට කර දෙන්න පුළුවන් කමක් නෙවෙයි. ඒක නිසා භාවනා කරන්න යනකොට වරක හිතවිලි වල හිත ඇවිස්සෙනවා. ඒක ශබ්ද ඇවිල්ලා ඇවිස්සෙනවා. අර කිව්ව දෙකම නැති වෙනකොට නිින්දට ඇවිල්ලා ඇකිලෙනවා. සීතල වෙනවා. ලීන භාවයටපත් වෙනවා. වේදනාවක් આવොත් ඇවිස්සෙනවා. වේදන නැති වෙච්ච ගමන් ලීන භාවයටපත් වෙනවා. ඉතින් එතකොට ඒ වගේ ඇකිලෙන වෙලාවක සද්දයක් ඇහෙනවනම් හොඳයි. එතකොට හිත විසිරෙන්නේ නැගිටිනවනේ. නැත්තම් නිකටම නිින්ද යනවා. විචිවිල්ලක් එනවනම් හොඳයි. එතකොට නිින්ද යන්නේ නැහැ. වේදනාවක් එනවනම් හොඳයි. ඒ නිසා මේ වේදනා හිතවිලි ශබ්ද බර කරත්තයක් ගෙනියනකොට එඬරු තෙල් ටිකක් අරගෙන යනවනේ ජර ජර ගන්නකොට දාන්නේ. ඒ වගේ තමන්ගේ බර කරත්තේ තියෙන්න ඕනේ. නිින්ද යාගෙන එනකොට මොනවා ටිකක් දාලා උසලා ගන්න එකයි තියෙන්නේ. ඒ නිසා මෙතෙක් කියලා ඒකට සාප කර කරගෙන හිටියේ නැද්ද කිය විතර සද්දයක් ආව නැද්ද කිය විතර කිචවිල්ලක් ආව නැද්ද කිය විතර වේදනාවක් ආවා කියලා. ඒ දෙකම ඔතනෝ නැති වෙච්ච ගමන් බබා දොයි. ඒකයි භාවනාව කියන්නේ. ඒ නිසා මේක එකකවත් නරකක් නැහැ. මේකයි මේකයි සම කරගෙන නැගිටව ගත්ත හිත සතිය පිහිටව ගත්ත හිත මොන ප්‍රයෝගයෙන් හරි කරලා වැටෙන්න දෙන්නේ නැතුව දිගට පවත්තන්න ඔය සෑම දෙයක්ම ප්‍රයෝජන වෙනවා. ඒ නිසා හිතවිලි සමාලට අවශ්‍ය වෙනවා. මොකද හිතවිලි කියන්නේ හිත උනන්දු වෙලා වැඩි වෙලා වේගය වැඩි අවස්ථාවක්. නිින්දාගෙන එනකොට ඒව ටිකක් අරන් දාන්න ඕනේ මේකට. එතකොට හිත නැගිටලා එනවා. නැත්නම් පරණ හොඳටම කේන්ති ගිය වෙලාවක් එහෙම කල්පනා කරලා ගත්තාම ඩක් කාලා නේද? ඉන්න පැත්තකට ගිහිල්ලා මුද්දට රත් වෙලා එනවා. ඉතින් මෙන්න මේ මාත්‍රාව හරියට දන්නේ නැත්නම් අපි මේ සම්ප්‍රදාන කුල හිතනවා හිතවිලි කියන්නේ දෝෂයක්. සද්ද කියන්නේ දෝෂයක්. වේදනා කියන්නේ මල කරදරයක්. ඒව ඔක්කොම නැති වෙච්චාම නිින්ද යන මනුස්සයර විතරයි තේරෙන්නේ ඒක තියෙනකන් නිින්ද යන්නේ නැත්තම් නිින්ද යනවා. මොකද ඒකට මේ සම්බර කරන්න මේ ඔක්කොගෙම කොයි එක කොයි වෙලාවට දාන්න ඕනද කියලා කියලා දෙන්න කවුරක්වත් නැහැ. තමන්ම ඒව ටිකක් උත්සාහ කරලා අත්බේ දීලා උත්සාහ කරනකොට තමයි තේරෙන්නේ සමතුලිතතාවයේ මේක අවශ්‍ය කරන්නේ. අපේ හිත සතියට ගන්න හරි ලේසි සම්ප්‍රදානකූලව. අමාරු දේ තමයි ඒක එල්ලේ සමතුලිතව පවත්වාගෙන යන්න. ඒ නිසා මේවල් ප්‍රකාශ කරන එකෙන් හොඳ ධෛර්යයක් එනවා කාටත් වගේ. සද්ද වේදනා හිතවිලට චෝදනා කරන කෙනා කවදා හරි ඒක නැති වෙච්ච දවසේ නිින්දට වැටෙනවා. ඒක හරියට කියනවා නම් මේ ඉඳගෙන ඉන්නකොට මధుරෝ කනකොට රිදෙන මිනිස්සෙකුට අංශභාගයට ආවට පස්සේ ඒ පැත්තේ මන්ත්‍රෘතිය මොනවා කෑවත් දැනෙන්නේ නැහැ. ඉඳගෙන ඉන්නත් බෑ වළංගු නැහැ. ඒකෝර කියනවා අනේ මේ අංශෙන් වේදනාව එන්නේ නැහැ කියලා අඬන්න පටන් ගන්නවා. මේ අංශේ මන්ත්‍රෘතියට දැනෙන්නේ නැහැ කියලා අඬන්න පටන් ගන්නවා. ලෙඩ බේත් කාලා නැවතත් ආයේ වේදනාව ගෙන්න ගන්න උත්සාහ කරනවා. නැත්නම් අන්තභාගය කියන්නේ මාරාන්තික ලෙඩක්. ඉන්නකන් නම් මේක තියෙනකන් රිදෙනවා, කක් කියනවා, පුපුරනවා කියලා චෝදනා කරනවා. අන්තභාගය ආපු දවසේ රිදෙන්නේ නැහනේ. සත්තු කෑවට දැනෙන්නේ නැහෙනේ. ඒක ලොකු දුකක් වෙනවා. ඒ නිසා මේ දෙකම පැත්තක තියාගෙන සමබර කරන්න දැනගන්න ඒකට ගොඩාක් කල් යනවා. ගොඩාක් කල් යනවා. ඒ නිසා තමයි ප්‍රයෝගශීලීව මේ දෙක පාවිච්චි කරන්න හැටි. ඒකයි මේකයි සම්බර කිරීම. ඉස්සෙල්ලා උපයගෙන ප්‍රමාණාත් වශයෙන් උපයගෙන ගුණාත්මක වශයෙන් මේ සමතුලනය කිරීම. අනුමාපණය රසායන විද්‍යාවේදී අපි උගන්වනවා අනුමාපනය කරලා හරියටම මේ ඒ සමතුලිතතාවයට ගේන ලක්ෂය හොයනවයි කියන එක මුඛාත්ම සූක්ෂම වෙලා. ඉතින් ඒ නිසා ඉස්සලා අපි කරන්නේ අර එහෙම්මින් එකතු කරලා එහෙන් මේකට මෙහෙන් මේකට දම දම මේකේ ගුණාත්මක වැඩි කරන්න බලනවා. ඒ ඇති බලනකොට මේ ප්‍රශ්නේ හොඳයි. ඒ නිසා මතක තියානින්න කෙලෙස් අඩු වුණොත් හිතේ ඒකාන්තයෙන්ම වෙන දේ තමයි නින්දට යන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස සාමාන්‍යයෙන් දැන් භාවනාවේ යෙදී සිටියේදී හොඳ සතියෙන් හිස පහත් වෙනවා දැනෙනවා ආපහු ඒ සතිය තිබෙද්දීම ඔළුව කෙලින් කෙනවත් දැනෙනවා එහෙම තීති ආනාපාන සති භාවනාව කිරීමේදී ඒක නිදිමතක්ද එහෙම නැත්නම් සාමාන්‍ය සිද්ධියක්ද ඇත්තටම අමාරු පිට කෙනෙකුට ඒ වගේ විනිශ්චය කරන්න ඔය දෙන තොරතුරු ටිකේ. පිට කෙනෙකුට ඔයද අහගෙන හිටියට එච්චර sannivedanayak එන්නේ නැහැ. ඒ නිසා මේක තමන්ම කරලා බලලා එක්ක මේක පිළිබඳව තව විතරතුරු ඕනේ. එහෙම නැත්නම් මේක නැවත නැවත කරලා බලන්න උරගා බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. නිින්ද ගිල නැත්තම්. නිින්ද ගියොත් උරගා බලන්න බෑ. ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ඒක නිසා අපි අපිට උපක්‍රම තියෙන්න ඕනේ. මේ මනෝ විකාරයක්ද, හීනයක්ද, නිින්දක්ද? එහෙම නැත්නම් හිතේ අරමුණු නැතිවීම නිසා හිත ලීන භාවයට පත් වෙලාද කියලා. ඉතින් ඒක ගොඩක් පුහුණු කරපු කෙනා නම් පුහුණු කරපු එකනට ගොඩක් තොරතුරු තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් හිස කෙලින් වෙනවත් එක්කම ආනාපාන සතිය ආයිත් දැනෙනවා. පහත් වෙනකොට ආනාපාන සතිය තියෙනවද කියන එක එච්චර දැනෙන්නේ නැහැ. නමුත් සතිය තියෙනවා හිස පහත් වෙනවා හිස පැත්තට හැරෙනවා. එහෙම. කෙලින් වෙනකොටත් සතිය තියෙනවා මේ දැන් මං හිත ඔය එතකොට ඒ සතිය තියෙනවා කියනවනේ නිදිමත පිළිබඳ චෝදනාවක් කරන්න බෑනේ. නිර්වාණය පිට කෙනෙකුට කතා කරන්න ඕනේ නැහැ. තමන්ගේම ප්‍රකාශන වල ඒ සාක්කියම තියෙනවා, සතිය තියෙනවා. හැබැයි ඉරියව්ව වැක්කෙනවා. ඉරියව්ව පාත්තන්න බෑ. ඒක වෙනම කතාවක්. අරමුණු තියෙනවා නැහැ. අර නිමිති තියෙනවා නැහැ. ඒ වෙනස වුණාට සතිය පවතිනවා නම් ඒක බොහොම සූක්ෂමව පුහුණු කරන්න ඕන දෙයක්, බහුලීගත කරන්න ඕන එකක්. කිරීමෙන්ම තමයි Tamanට එහෙම නැත්නම් ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ් එක වරද්ද වරද්ද කිරීමෙන්ම තමයි ඒකට ලොකු විශ්වාසයක් ඕනේ. කිරීමෙන්ම තමයි Tamante එකේ සාතිකයක් ලබා ගන්න පුළුවන්. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද උදේ පාරයන්ක භාවනාව කොමින් අපි ඊගාවට දෙනවා අවස්ථාව දෙනවා. පොඩ්ඩක් ඉන්න කියන්න. අද උදේ පාරයන්ක භාවනාව කරමින් සිටන විට පාදවල සෙලවීමක් ඇතිවිය. එය මට හැඟී ගියේ සක්මන් භාවනාවට නැගිටීම සඳහා සංඥාවක් ලෙසිනි. නැගිට සක්මන් භාවනාවට ගියත් බාධා සිදු විය. එසේ කිරීම නිවැරදිදයි පහදා දෙන සේක්වා. සිරුවන් සන්නයි. නෑ, ඒතර එහෙම මේ ඇඟ නලියවයි කියලා ඒකෙන් සංඥා ගන්න යන්න එපා. අපි කාලතරණ දීලා තියෙනවා. පරියන්කෙට ගියන් පැයක් ඉඳ පරියන් ඉවරලා සක්මන්ට යන්න. එහෙම නැත්නම් මේ මේ ඇඟේ තියෙන මේ වෝලින්ස් නිමිති ගන්න පටන් අරගත්තොත් ඒක තන්නේ කර විකාරයක් වෙනවා. මේ ඇඟ කිසිසේත්ම භාවනාවට සහයෝගය දක්වන යන්ත්‍රයක් නෙවෙයි. මතක තියාගන්න ඇඟ තියෙන්නේ જાතිය බෝ කරන්න විතරයි. වෙන මොනම දෙයක්වත් එයා දන්නේ ඒක යන්ත්‍රේ. එච්චරයි තියෙන්නේ. ඉතින් අපි මේ මේ හිතුවක්කාරයා, මේ මෝඩ සහෝදරයා, මේ බූරුවා පාරට ගන්න නම් ඌට නාස්ලනු දාන්න ඕන. ඌට කුර ගහන්න ඕන. කෙවිතක් අතේ තියන තලන්න ඕන. ඒත් එයා කිව්වොත් එහෙම දැම්පලයන් භාවනා කරන්න හරි කියලා අම්මූල අණුවක්. තන්නේ කර කෙලෙස්. ඒ නිසා ඒව මොනවාක්වත් ගණන් ගන්න එපා. ඇත්තට පහු වෙනකොට හොඳට තැදුනාම එහෙම ලාභයක් තියෙනවා. මුලදි කරන්න තියෙන්නේ උඹට මනාපයක් ඕන මේ වෙලාවේ වාඩ කරපන්, වාඩියන් මේ වෙලාවේ දක්පන් කරපන්. ආන්නේ විදිහට කරගෙන යන්න. ඒක 100%ක් හරියන්නේ නැහැ. නමුත් අඩු ගානේ අපි ශික්ෂාවක් ගරු කරා, සීලයක් පිටව ගත්තා. ඒක නැත්නම් අර සංඥාව මේ සංඥාව කියලා Tamanට ඕන ඕන වෙලාවට යන්න පටන් අරගත්තොත් කිසිම ගුණයක් ඇති කරගන්න විශේෂයෙන් පිරිසක් එක්ක වැඩ කරනකොට එක එකන එක එක සංඥාවල් වලට වැඩ කරන ගත්තොත් කරන්න බෑ. ඒ නිසා ආධුනිකයන් වශයෙන් හොඳට මතක තියාගන්න කාලසටහන කරන එක තමයි වඩා හොඳ. අර මහත්ය කතා කරන්නේ. කොහොම වාඩිලා කතා කරන්නේ? වාඩිලා කතා කරන්නේ. අර ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ල ප්‍රශ්න සාදාලුවයි මට තියෙන ප්‍රශ්නේ. මම ආනවාන සති භාවනාව කරගෙන යනකොට සතිය චුට්ටක්වත් අඩු වෙන්නේ කිසිම භාවනාව කිසිම අඩුවීමක් වෙන්න නමුත් මට නොදැනුවත් වුණා කිස්ස පහත් වෙනවා. ආය නැවතත් එක්තරා ස්ථානයකට පාත් වුණාට පස්සේ නැවතත් එසවෙනවා. එසෙවිලා ඒ එසවෙන වෙලාවේ ඊටාම හොඳ සැහැල්ලු ගතියක් ශරීරෙට තේරෙනවා. හොඳ සැහැල්ලු ගතියක් තේරිලා ශරීරෙ නිකන් ආවෙනවා වගේ උඩ යනවා වගේ තේරෙනවා. මේ தත්ත්ව කුමක්ද කියලා මට පැහැදිලි කරලා දෙන්න. මේකදී ඇත්තටම අපිට වෙනදී අපි දැනුවත්ව වෙනවා. නමුත් අපිට ඕන විදියට නෙවෙයි වෙන්නේ. අපිට අපි හිතපු දෙයක්වත් අපේ විනයාය පත්‍රයටත් නෙවෙයි. මේ වගේම ඒ වගේක් අපිට නිින්දදී වෙනවා අපි දන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් නිින්දි නෙවෙයි අවදියේදී සිද්ධ වෙනවා. එතකොට පේනවා මේ ශරීරය අපි කියන න්‍යාය පත්‍රය නෙවෙයි වැඩ කරන්නේ. අපිට ආණ්ඩු මට්ටු කරන්න බෑ. මේ මේ gedara නිවැසියා මම නෙවෙයි. විධායකයා මම නෙවෙයි. එයා වෙන කාගේදෝ නීතියට වැඩ කරන්නේ. මට හැබැයි නිරීක්ෂණ තනතුර තියෙනවා. මට බලන්න පුළුවන්. ඉතින් නින්දදී නැතුව දැන් මේ මේ දේ දැනෙන එක කරදරයක් හිත කරදරයක් කරගත්තොත් අසපුරුෂ වෙනවා. අපිට කරන්න තියෙන්නේ භාවනාවෙන් අපිට දැන් තොරතුරු ලැබෙනවා. ඒ තොරතුරු ගොඩාක් කල් යන්න ඕනේ ප්‍රයෝජන අපිට වැඩ ගන්න. ඒක නිසා තමයි දැනගන්න ඕනේ මේ වෙලාවට හිත පාත් වෙන්නෙත් මට ඕනකට නෙවෙයි. ඉත නැගිටින්නෙත් මගේ ඕනකට නෙවෙයි. නමුත් මට වෙනත නැති තොරතුරු වගේක් ලැබෙන්න පටන් ගන්නවා. ඒ තොරතුරු තව තවත් දිගට ලැබීම සඳහා දිගට භාවනා කරනකොට ඒ තොරතුරු ලැබීමත් එක්කම ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න පාලනේ අත යටතට ලැබෙන ගතිය වැඩි. වැඩි වැඩියෙන් පාලනේ පාලන කිරීමේ ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මේකෙදී චිත්ත පීඩා ගන්න නැතුව මේ තොරතුරු හිත් කරදර ගන්න නැතුව තව තවත් වැඩියෙන් පිංස කරගෙන යන්න අර පැහැදිලිව ප්‍රකාශ කරන විදිහට සතියේ අකණ්ඩ භාවය ගැන උනන්දු වෙනවා. කය එතකොට নানা ආකාර මේ උලඟට අහුවෙච්ච කේල් දැල්ලක් වගේ අඹ දැල්ලක් වගේ ඔහේ නලියන්න ගන්න. අපිට ඕන විදිහට කරන්නේ නැහැ. නමුත් සතිය තියෙන නිසා අපිට යම් ප්‍රමාණික පාලනයක් තියෙන නිසා සතිය ගැන හිතලා ශරීරේ වෙන දේවල් ශරීරයේ දැනුවට බාර දීලා කරගෙන යන එක තමයි හොඳම වැඩේ. භාවනා විශේෂ නරකක්වත් විශේෂ නරක සංඥාවක්වත් අවමංගල්‍ය දර්ශනයක්වත් නෙමෙයි මේක සාමාන්‍ය දෙයක්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා ආනාපාන සති භාවනාව කරගෙන යන අයකි. gederදී පැයක් පමණ ආනාපාන සති භාවනාව කරගෙන යන විට හුස්ම ඉහළ පහළ යන බව නොදැනියයි. එසේ වූ විට කල යුතු දේ පහදා දෙනෙමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. එතකොට මෙහි ආවට පස්සෙත් එහෙම වෙනවද කියන එක වැදගත් වෙනවා. කෙසේ නමුත් ආනපන නොදෙනී ගියාට සතිය ආනාපාන දැනීමත් එක්කම නැති වෙලා යනවද? නැත්තම් ආනාපාන තියෙනකොට සතිය මෙහෙමයි ආනාපාන නැති වුණත් පවතින සතිය මෙහෙමයි කියලා සතිය අකණ්ඩ බවක් තියෙනවනම් ඒක සුද්ධ කරගන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. ඒ නිසා අපි ඉස්සල්ලා දඬුවටක් අල්ලලා ඉගෙනලා ඇවිදින්න ගන්නන බබාට දඬුවට අතහැරලා ඇවිදින්න ගන්නවා වගේ ආනපාන අල්ලගෙන ගිහිල්ලා ආනපානේ අතහැරලා යන්න පුරුදු කරනවා. මොනවත් ඒකවල සත්‍ය කැඩලා නැත්තම් දක්ෂයි. අන්න ඒ බවට සමීපව නිරීක්ෂණය කරන්න. සමීපව හදාරන්න. එතකොට තව තවත් සතිය වැඩි වෙන්න තියෙන ඊට වැඩි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම දැන් මෙතන සිටවිල්ලෙන් උදෑසන භාවනාව ආරම්භ කළා. ආශ්වාසය ප්‍රශ්වාසය බලමින් ටික වේලාවක් ගත වෙද්දී ඉතා සෞම්‍ය හා මෘදු අයුරින් ආශ්වාස ප්‍රශ්වාසය ගෙවි ගියා. ඒ සමගම ඉදිරියේ හිස් බවක් දිස්විය. වරණ ඇතුලේ තියෙනවා දීර්ඝ සටහනක් මීට කලින් භාවනාවේදී මෙම හිස් බව ඇති වූ අතර එහිදී හිස් බව තුළ මුලින් දීප්තිමත් රන්වන් පැහැයක් පැහැයත් පසුව අඳුරු වර්ණ වලින් යුත් බලාකුල් පාවෙන ආස්තේ දිස්වීමක් සිදුවේ. අද දින එම අඳුරු වර්ණ දක්නට නොලැබුණි. ඒ වෙනුවට සුදු හා කහ පැහැති වර්ණයන් එක දිගටම පැවතිණි. හිස් බව අවදීමත් ආශ්වාසය නොමැතිවීමත් එක විටම ඇති වූ වාසයේ ඇතුළතින් ආශ්වාසය සිදුවන්නාසේ දැනිනි. එහෙත් ඒ සාමාන්‍ය ආශ්වාස ක්‍රියාවලිය නොවිය. ගතට අපහසුාවක් දැනුනේ නැත. සිත සමාධියට පත් වූ වාසයේ ශරීරය යාන්ත්‍රයෙන් සෙලවෙන්නා වැනි විය. ඒ සමගම ඉදිරියේ ඇති හිස් බව ශරීරයට ඉදිරිපස විශාල ප්‍රදේශයක විය. එම හිස් බව තුළ සියුම් දූවිලි වැනි හා නූල් කැබලි වැනි දේ පාවෙන්නා සේදිස් විය. කය වරන් ඇතුලේ සේ සෙවීමේ කැමැත්ත මත බැලූ විට ඇති බවක් නැත. නමුත් සෙලවෙන බව අනුව කය ඇති බව සිහිපත් විය. ස්වාමින් වහන්සේ මේ தત્ත්වය අද දින අද්දුටු නමුත් මීට මාස කිහිපයක සිට ක්‍රම ක්‍රමයෙන් මේ தත්වෙන් භාවනාවේදී අද්දුටිමි. මා කෙරේ අනුකම්පාවෙන් පහදා දෙන්න. හරි ඉස්සලගේ කිව්වාගේ අරමුණු පෙන්නිලා සටහන් පෙන්නිලා ආකාර පෙන්නිලා ක්‍රමයෙන් ගෙවිලා ගියත් සතිය කැඩලා නැහැ සතිය දිගට යනවා මේ බිම දිගේ ගිය ආශයන්තරා වේග කවල හිමීට වාතයට ගත්තට පස්සේ වාතේ පොළවේ යනකොට වගේම සමබර භාවයක් අරගෙන ගමන යන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඉස්සල්ලා ඉස්සල්ලා මේ පොළවේ ගිය වාහනේ පොළවේ මුස්සනකොට ඇඟ කිලි පොළනවා, දඟලනවා ටිකක් කලබල වෙනවා. ඒත් පුරුදු වුණාට පස්සේ දන්නවා මේ වේග කැවෙනකොට දන්නවා දැන් මේක පොළවෙන් ඉස්සිලා මේ පාඨවි කොටසින් ඉස්සිලා වායෝ කොටසක සමබර වෙන්න හදනවා. ඒ වගේ තමයි ආශාස් ප්‍රසවාසයෙන් ඉස්සිලා රූපේ ද්‍රව්‍ය වලින් ඉස්සිලා අරූපේ නැත්නම් රූපේ අභාව ප්‍රඥප්තිය අවකාශයේ පුරුදු වෙනවා. අවකාශයේ ඉන්න පුළුවන් පුරුදු බව පුරුදු කරනවා. ඉතින් මේක ගොඩක් පරිණාමයක් ගොඩක් පෙරලි අවස්ථාවක්. ඉතින් ඒක හුඟාකල් පුරුදු කරාට පස්සේ පේනවා අපි මෙතෙක් කල් භාවනා නොකර නොදැන හිටියට ඒ අරමුණක් නැතුව සමතුලිතව හිතට ඉන්න පුළුවන්කම ඒ හිතේටි අපි මෙතෙක් අත්දකව නැති අලුත් දෙයක්. අරමුණ නැති ජනේලයක් වගේ. මේක පුරුදු කෙරුවට පස්සේ තියෙනවා එතෙන් ගියාම අර ජීවිතේ මොනම දෙයකවත් ලබා ගන්න බැරි පිරිච්ච ගතියක්, සම්පත්‍ති කර ගතියක්, සන්තුෂ්ටි කර ගතියක් තියෙනවා. මේ වෙලාවේදී ඒක තාම එන්නේ නැහැ මොකද මේකට හුරු නැති නිසා. දෙවට හුරු කෙරුවට පස්සේ තේරෙනවා එතෙන්ට ගියාට පස්සේ කිසිම දෙයක අඩුවක් නැති අංග සම්පූර්ණ ගතියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ බවට එනකන් විශ්වාසයෙන් මේක භවනා පිළිච්ච ගතියක් සාසනික සම්පත්‍ති කර ගතියක් වශයෙන් උහුරු කරගන්න නිතර නිතර උහුරු කරමින් බොහෝ වෙලා ඉඳලා ඒක සිද්ධි කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. ගෞණීය ස්වාමින් වහන්සේ මම පරයන්කේ වාඩි වී ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැලි දෙස බලමි. මට විනාඩි 15කට වඩා එක ඉරියව්වක සිටිය නොහැක. ධනේෂ හා කෙන්ඩා කැක්කුම නිසා මා පරයන්කේ පැයක් ගත නොකර වේදනා ඉවසිය නොහැකි වූ විට නැගිටිය සක්මනට යාම සුදුසුද? උපදේශ පතමි. ඔබ වහන්සේ මට සමාවන සේක්වා. දැන් ටික ටික මුලින් මේ විනාඩි 15ක් ඉන්න පුළුවන් ගතිය Taman දැනට අත්දැකලා තියෙන වාර්තා වෙලා තියෙනවා. අනිත් දවසේ හිතාගෙන යනවා ලෑස්තිලා යනවා විනාඩි 15න් එනවා. මම කොහොම හරි විනාඩි 17ක් ඉන්න බලනවා. 18ක් ඉන්න බලනවා 19ක් ඉන්න බලනවා කියලා පොඩ පොඩ පොඩ පොඩ දවසින් දවස දවසින් දවස යම් ප්‍රමාණයක වේදනා තිබුණත් අපහසුතා තිබුණත් ඒ අපහසුතා වේදනා මැද අර ගත්ත අදිෂ්ඨානයේ බලයට තව ටිකක් ආනපාන කරන්න ඕනේ කියලා වගේ බලනවා ඊට පස්සේ ඉරියව් මාරු කරලා දැනගෙන මේක නිසා මම ඉරියව් මාරු කරන්න කියලා මාරු කරපස්සේ ආය ආනපානට දාලා බලනවා ආන්නේ විදිහට කර කර යන්න පටන් අරගත්තොත් මේ වගේ නේවාසික භාවනා වැඩමුළුවකදී තමන්ට අතවාසිය ගන්න පුළුවන්. නමුත් වේදනාව එනකොටම නැගිටලා යන්න පුරුදු කරගත්තොත් එnde එnde එnde හිත හුරතල් වෙනවා. ශරීරයත් හුරතල් වෙනවා. සටන පාවා දෙනවා. නිසා හුඟ බර අල්ලන්න යන්න එපා. දවසින් දවස දවසින් දවස ටික ටික ටික ටික දිනු කරගෙන ගිහිල්ලා මේ සත්‍යපට්ඨාන ඇතුළේ මෙහිට පවත්තන්නේ ඉරියව්ව වෙනස් නොකරම ඉන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් අඩු ගන්න ටිකක් වෙනස් කරලා හෝ පරියන්කේ නැගිටින්න නැතුව කරන්න පුළුවන් ගතිය වැඩි කරගන්න උත්සාහ කරන එක ප්‍රමාණය වැඩි කිරීමට ගොඩක් උදව් වෙනවා. එක තරම පාවා දෙන්න එපා සතර. ගරුතර පින්වත් ස්වාමින් වහන්සේ රූප කර්මස්ථානය ගැන භාවනා කරන විට කය දෙස බලා අසුබය වැඩිවීමද ඊට අසුදුසු. මේ පැහැදිලි කර දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යම කියලා දීලා තියෙන මේ ආනාපානේ කරලා මොකද්ද වෙන්නේ කිව්වොත් අපිට විකල්ප හිතන්න පුළුවන් මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් මෙහෙම මෙහෙම කරමු කියලා එක ගැන වචනයක්වත් කතා නොකර අරය කොහොමද මෙයා කොහොමද කියලා විස්තර අහන්න ගියාම ඒක සාකච්ඡාව හරි පැත්තට මෙහෙවන්න බෑ මට ඒ නිසා මට කියන්න දැනට මේ කියන විදිහට මේ මම දැන් මෙතන ඉන්නවා කියන එකෙන් පටන් අරගෙන මේ පද්ධතිය ඇතුලේ සිදුවෙන පිම්බීම හැකිලිම හෝ ආනපනෙ කරුවද මොකද උනේ ඒක කරන්න බැරි නිසාද මේ යෝජනා කරන්න කියන්නේ ඉස්සර වෙලා කරපු එකේ වග විස්තර පොඩ්ඩක් දෙන්න පොරොන්දු වෙනවනම් ඊට පස්සේ මම වග කියනවා. ඒත් ඒක පිළිබඳව මොනවක්වත් කියන්නේ නැතුව මේ තාම කහකච්චා කරපු නැති දේවල් අලුතෙන් මාතෘකා ගන්න ගත්තාම ඉතින් ගොනුවක් පිරිසක් එක්ක ගන්න යමන ගමන යන්න අමාරු නිසා දැනට ආනාපාන සති කිරුවද නැද්ද කියන විස්තර පොඩ්ඩක් මට දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. පින්වත් ස්වාමින් වහන්සේ මට පුරුදු වෙ ඉන්නේ මේ ආරින්්‍ය. මා සතර කමඨහන් කෙටියෙන් මෙනෙහි කර සතිපට්ඨාන භාවනාව අනුව දීගංවා අස්සසන්තෝ ආදි වශයෙන් දිගට මෙනෙහි කරනවා. එවිට සතිය මුඛ නිමිත්තේ පීඨවාගෙනයි කරන්නේ. හොඳට සතිය පීඨනවා. සිත සමාධි වෙනවා. ඉන්පසු ආශ්වාසයේ ප්‍රශ්වාසයේ මුලැමැදාග මෙනෙහි කරමින් භාවනාව දිගට ගෙන යනවා. එවිට හොඳට ධාතු ලක්ෂණ පහළ වෙනවා. ඒවාද රූප වශයෙන් මෙනෙහි කරමින් ආස්වාසත් ප්‍රස්වාසත් වෙන්වෙන්ව මෙනෙහි කරනවා. එවිට ආස්වාසත් ප්‍රස්වාසයේ සංසිද්ධී ඒ අතරතුර කිසිත් නොදැනී යන අවස්ථාවක් එනවා. ටික වේලාවකින් පසුව නැවතත් ආස්වාස ප්‍රස්වාසයේ වැටෙනවා. නැවත එම ආස්වාසයේ ප්‍රස්වාසයේ හිත පවත්වා ගනිමින් භාවනාව දිගට කරගෙන යනවා. මින්පසු කළ යුත්තේ කුමක්දයි පහදා දෙන මෙන් ගෞණීය ඉල්ලා සිටිමි. ඒ විදිහට පරියන්කේ සමහරට මේ ගුණුව ගන්න පුළුවන් නම් පරියන්ක පොඩ පොඩ වැඩි කරන්න. වැඩි කරලා ඒ අවසානයේට හම් වෙන අතම්පත් වෙනවා ආයානපණය විශ්ිනවා ආයතම්පත් වෙනවා ආයවිශ්ිනවා කියනකොට ඒ මට්ටමේ මේ අවිසීම් tempattim බොහෝ ආර්ගාණක් එක පරියන්කයක ඉන්න පුළුවන් නම් එන තල තුනකම සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසා ඒ වගේ වෙනකොට ගොඩාක් එක සැරේ පරියන්කේ පැය කරපු එකන පැය කාමාර දෙක කරන්න යන්නේ නැතුව පැය විනාඩි 5 පුරුදු කරන්න විනාඩි 10 පුරුදු කරන්න. ඒකලේ අවසාන විනාඩි 5 10 සිදුවෙන දේ. වර්ග විශ්වන වර්ග tempත් වෙනවා. මේ தත්ත්වයටදී මැදහත් හිතක් ඇතුව නොසලෙන හිතක් ඇතුව වෙලාව පොඩ්ඩක් වැඩි කරන්න සුදුසුයි කියන එක තමයි යෝජනා කරන්නේ. ගත්තර ස්වාමින් වහන්සේ මම භාවනාව භාවනාවට ආධුනික කෙනෙක් වෙමි. පසුගිය දින දෙක තුලදීම පරයන්ක භාවනාවේදී ආනාපාන සතිය දිගට පවත්වා ගැනීම මාහට අසීරු කරණක් විය. ඊතා සුළු මොහොතකින් විතර්ක සිතිවිලි නිසා භාවනාව නතර කර සිතට පිහිටක් නැතුව සිටීමි. එහෙත් ඔබ වහන්සේ ඊයේ 24 වෙනිදා ධර්මදේශනාවේදී දුන් භාවනා කමඨහන් නිසා මාහට පරයන්ක භාවනාවේ ප්‍රගතියක් ඇතිවීම ගැන ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කරමින් සතුටින් ප්‍රකාශ කරමි. පරයන්ක භාවනාව වැඩි දියුණු කර ගැනීමට මෙවැනි සරල උපදෙස් ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. හොඳයි අපි ඒක නිසා හැමදාම දවසකට ධර්ම දේශනා වාරයක් තියෙනවා. පුළුවන් තරම් ඒක අත්ලක් වේවා කියන අදහසින් ඉතින් මේ විදිහට දෙක සම්බන්ධ කරගෙන ඉදිරියට යන්න කියලා ආරාධනා කරන්න පුළුවන්. ත්වන් සරණයි. ගෞණ්‍ය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආනාපානයට ආනාපානය යටපත් කරමින් ඇතිවන තදවීම්, කම්පන ගති, කැරකී යන ස්වභාවය දැන්න ශබ්ද හා සිතවිලි මහත් පීඩාවක් බව දැනිනි. මේවායේ එකිනෙකට වෙනස් බව අනිත්‍ය ලෙසද පීඩාවටපත් වීම දුක ලෙසද දැනේ. එවිට ඇතිවන අසරණ බව අනාත්මය ලෙස හැඟේ. මෙය අයුරින්ම සිතීම නිවැරදිදයි පහදා දෙන සේක්වා. තෙරුවන් සරණයි. ඔය මේ විදිහට කල්පනා කරනකොට වැඩි වැඩියෙන් භාවනා කරන ධෛර්ය වෙනවනම් වැඩි වැඩියට ඉඳගෙන ඉන්න කරගෙන යන ධෛර්යයට නම් ඒක සත්පුරුෂ හිතවිල්ලක් ප්‍රඥා ගෝචර හිතවිල්ලක් ඒක නිසා මේ විදිහට කල්පනා කිරීමෙන් ලැබෙන අතවාසිය ගැන හිතලා වැඩි වැඩියෙන් ධෛර්ය වෙලා භාවනා කරන්න කියලා තමයි කියන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට নমස්කාර කරමි. මා අද දින උදෑසන 3:30 පමණ සක්මන් භාවනාවේ යෙදුණෙමි. විනාඩි 45ක පමණ කාලයක් ගතවන විට මාගේ නාසයේ අග කෙළවර යම් සංඥාවක් ඇතිවන අතරම ආශ්වාස ප්‍රශ්වාසයේද දැනුනි. මේ ආකාරයට කකුල් පොළවේ ස්පර්ශ වීමත් ආශ්වාස ප්‍රශ්වාසයත් වරින් වර අද්දුටු වෙමි. නාසයේ අග සංඥාව ඒ ආකාරයටම පැවතුන අතර විනාඩි 5ක පමණ කාලයකදී ඇස් පියවීමේ අවශ්‍යතාවයක් දැනුනි. ඒ සමග මා සක්මන් මළුව කෙළවර ගල මත වාඩි වී පරයන්ක භාවනාවේ යෙදුණෙමි. මෙසේ යෙදෙන අතර අත්පා ලිහිල් වී නාසයේ කෙළවර තිබූ සංඥාව නාසයේ මුල කෙළවර ඇස අසල තදින් දැනුනි. ඒ නාම ඒ නාම මා ඉදිරියේ නොයෙකුත් රූප මැවුණු අතර මා ඒවා ගණනකට නොගෙන භාවනාවේ යෙදුණෙමි. එවර ශරීරයේ තනින් තන වේදනාවක් හටගැනුනි. ඒවාද වේදනාවක් ලෙස මෙනෙහි කිරීමේදී නැති වී ගිය අතර මාහට කන අසල විශාල ශබ්දයක් හටගැනිනි. ඒද මායාවක් ලෙසගෙන භාවනාවේ යෙදුණු අතර මාහට ශරීරයේ කෘත්‍ය සඳහා දැඩි අවශ්‍යතාවයක් පැන නැගිනි. මා ඊට බිය වී ඇස්තර පීවි තත්වයට පැමිණ නැගී සිටියෙමි. එවිට වේලාව පහ පහ වී තිබිනි. මා පසුව නිදන කාමරය වෙත යාමේදී ශාරීරික අවශ්‍යතාවයේද මුලාවක් බව දැනුනි. මෙහිදී මා ක්‍රියා කළ ආකාරය නිවැරදිදයි පහදා දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව අත් වේවායි ප්‍රාර්ථනා කරමි. කොහමද ඒවා පිළිබඳව විස්තර Taman දන්න ගතිය සටහන් කරන්න පුළුවන් ගතිය හැම වෙලාවෙම ලාභෙට හිටිනවා කොච්චර වැරද්දක් කරත් කමන්නේ වැරද්ද ප්‍රමාණය දන්නවා පව් වෙනකොට පව් වෙනකොට ඒක Tamanට මේ මේ මුලාවල් හැමදාම කරන්න බෑ එළ පළවෙනි දවසේ දෙවෙනි දවසේ වෙනකොට ඒකට අහු වුණාට ප්‍රශ්නයක් නෑ මම මේ අහුනේ මයේ හිතීම මුලාවල් කියලා දන්නවනම් එන්න එන්න එන්න එන්න තමන්ගේ ප්‍රകൃතිය ප්‍රත්‍යක්ෂ වැඩි වෙනවා. ඒ නිසා මුලදී ඒක බැලූ බැලමට පේන්නේ පෞරුෂත්වයේ දුර්ලභමක් විදියට. එහෙම නැත්නම් අත්තරදක් විදියට. නමුත් ඒක දන්නකම නිසා ඒක වාර්තා කරන්න පුළුවන්කම නිසා ඒකේ අතවාසිය තමන්ට ලැබෙනවා. ඒ නිසා අවසානයේ මේක හොඳක් විදියට තමයි කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ මම ප්‍රථම වතාවට අටසිල් සමාදන් වූ අයෙක්මි. ඔබ වහන්සේගේ උපදෙස් අනුව සක්මන් භාවනාවේ යෙදුණෙමි. ප්‍රථමයෙන් සාමාන්‍ය ගමනින් විනාඩි 5ක් පමණ ඇවිද්දෙමි. ඉන්පසුව පාදයේ බිම වදින විටම වම දකුණ වශයෙන් මෙනෙහි කළෙමි. ක්‍රමයෙන් දිගටම භාවනාව කරගෙන යාමේදී ලබන පියවරවල යම් ගණන් කීමක් වැටුණ හෝ සිදුව හොත් එය ඵලදායි වේයයි මට සිතුණි. ඒ අනුව මම 1යි දකුණු 1යි වම 2යි දකුණු 2යි වශයෙන් සතිය පිහිටුවා සක්මනෙහි යෙදුණෙමි. දැනට මෙසේ සක්මන් කිරීම අපහසු බවක් තිබෙන අතර ඉදිරියේදී මෙසේ නිවැරදිව ගණන් කිරී තැබීමට හැකියවනු ඇතැයි විශ්වාස කරමි. එසේ සක්මන් භාවනාවේ යෙදීම නිවැරදිදයි ඔබ වහන්සේගෙන් දෙපා නමෙත කාරණික ඉල්ලා සිටිමි. වරදක් ඇතොත් සමාවන සේක්වා. තිරුවන් සරණයි. තමයි අපහසුටපත් වෙලා තියෙනවනම් අනුමත කරන්න බෑ. තමන් මේ ගත්ත උපක්‍රමය නිසා තමන් ගමන පහසුවක් දහිරියක් උනන්දුවක් තියනවා හොඳයි. නමුත් මේක විශ්ිකරන්න වටින්නේ නැහැ. මොකද මේ දේ හරි නෑ කියලා හරි තේරුම් ගත්තනේ. ඒක ලොකු දෙයක්. මේව කරන එක හොඳ නෑ කියලා තේරුම් අරගත්තට පස්සේ ආය අපි ඉනිපෙල්ලෙන් බැට කාපු මිනිස්සයා කන මැදිරියටත් බය වෙන්න වගේ ඊට පස්සේ නොකර ඉන්නේ. ඒ නිසා මේ කරපු එකේ දෝෂයක් නැහැ. නමුත් අපහසුවට පත් වෙලා තියෙනවා මේකෙන් ප්‍රයෝජනක් වෙලා නැහැ කියන එකයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී මට මේ කරුණු නිරීක්ෂණය විය. එනම් ගමනේදී එක් පාදයක් පොළවෙන් එසවීම ඉදිරියට යාම නැවත පොළවේ තැබීම සිදුවේ. අනෙක් පාදයට එසේ සිදු බව සිදුවේ. නමුත් සතිය වරන්ගත මෙනෙහි කිරීම පීඩන්නේ පොළොව මත පය තබන අවස්ථාවේ පමණකි. සක්මන් භාවනාවේදී අනෙක් අවස්ථාවන් දෙක එනම් පාදයේ පොළවේ නැසීම හා ඉදිරියට ගමන් කිරීම පිළිබඳව සතිය වරන් ඇති මේ කිරීම සුදුසුදයි පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් කාරුණික ඉල්ලමි. ධර්වං සන්නයි. මෙනේ කරත් නැතත් තමයි වැටෙනවනම් සටන දිනු. හිත පිට යනවනම් තමයි අපි මෙනේ කිරීම කරන්නේ. ඊට පස්සේ හොඳට වැඩේට හුරු වුණාට පස්සේ මෙනේ නොකරම මේ තබන අවස්ථාව, මේ තබපික උස්සන අවස්ථාව, මේක යවන අවස්ථාව කියලා වැටෙන්න ගන්න. ඉතින් ඒක තව තවත් උනන්දු කරවීම සඳහා අවශ්‍ය නම් මෙනේ කරන්න. මෙනේ නොකරත් තොරතුරු දැකලා ඒතරතුර මේ වගේ වාර්තාගත කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන් මෙහිට ඉස්සරහට යනවා. ඒ නිසා ඒ ඒ ක්‍රමය හොඳයි කියලා කියනවා. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මා පරයන්ක භාවනාවේ යෙදුණු ඊයේ රාත්‍රී කාලයේ සති හොඳින් පැවතුණි. ටික වේලාවකින් මාගේ මුහුණ රත් වී ඉන්පසු එම රස්නය මුළු ශරීරය පුරා පැතිරුණි. මට දැනුනේ මාගේ ශරීරයේ දීවි ගියාසේය. ඉන්පසු මාගේ ඇසිපිය සැලෙනු දැනි මා පරයන්කෙන් මිදුණෙමි. මේ වන විට විනාඩි 45ක් පමණ ගත වී තිබුණි. මේ කුමන තත්වයක්ද? තිරුවන් සරණයි. මේක තව හොඳට පෙන්වන්න ඉස්සර වෙලා කලබල වෙලා තියෙන ගතිය පේන්න තියෙන්නේ. මේ රත් වීම, සීසල වීම, සැලෙන ගතිය, කම්පට චංචල ගතිය, ධාතුන් කතා කරන භාෂාව. ඉතින් මේක ඇහැ සැලෙනවා, බඩ රත් වෙනවා කිව්වම ආයෙසර බොළඳ වෙනවා. එචත් සැලෙන බව, සැලෙන ගතිය, සැලෙන ස්වභාව වශයෙන් මිස ඇහැ සැරෙනවා, කට සැරෙනවා, බඩ සැරෙනවා කියන්න යන්නේ නැතුව ඉන්න පුළුවන් නම් දක්ෂයි. රත් වෙන ගතිය, රත් වෙන ස්වභාවය, රත් වෙන භාවය හැර මේ මූණ රත් වෙනවා, බඩ රත් වෙනවා, කය රත් වෙනවා කියන එක අයින් කරගෙන යන්න පුළුවන් නම් හොඳයි. ඒකවල ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයේ බාධාවකින් තොරව සිටි වෙනවා. ශරීරාංගයකට දාපු ගමන් බය වෙනවා. දාපු ගමන් සැලෙනවා. දාපු ගමන් ආතතිගත වෙනවා හිත. ඒ නිසා ශරීරාංග වලට දාන්න නැතුව ඒ භාව ස්වභාව වශයෙන් දකින්න යන්න පුළුවන් නම් මේ අවස්ථාවේදී භාවනාවට ධෛර්යයක් අනුග්‍රහයක් කරන්න පුළුවන්. භාවනා අධ්‍යක්ෂින් කාරණා හයක් යටතේ විස්තර වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී වරණ තුළ පිම්බීම හා හැකිලිම සක්මන් භාවනාවේදී අරමුණේ සිත ඍජුව පවත්වා ගැනීමට සිතවිලි නිසා අපෝසත් වේ. සිතවිලි පහස්සාන ණයරින් ජය ගැනීමට උත්සාහ කරමි. සමහර විට සිතවිලි පැමිණ යන හැටි බලා සිටිය හැකිය. එමගින් අරමුණේ සිත පීඩවා ගැනීමට බාධාවක් නැහැ. දෙවනි කාරණේ එසේ නොහැකි වූ නොහැකි වූ විට සිතවිල්ලක් සිතනවා අරමුණු කරනවා සැලසුම් කරනවා ආදි වශයෙන් මෙනෙහි කිරීම මෙනෙහි කරමි. එමගින් බොහෝ විට සිතවිලි කීකරුවේ නැවත මතුවත් ළඟ ළඟ සිතවිලි ඇති නොවේ. පර්තරේ දිගුවේ කමට කමටහනේ සිත යන්ට යා හැක. තුන්වෙනි කාරණේ සමහර දවස්වල සිතවිලි මෙමගින්ද කීකරුණ වේ. පහවන යයි. විශේෂයෙන් සක්මනේදීය. එවිට සිතවිල්ලක් මම නොවේයි, සිතවිල්ලක් දකුණ නොවේයි ආදි වශයෙන් ටික වේලාවකින් මගහැරියයි. මේ අවස්ථාවේ කමඨහන මුල සිට පටන් ගනිමි. අතරින් කාණේ එසේ නොවන අවස්ථාවල නතර වී හිසේ සිට පාදාන්තය දක්වා කාය දෙස මෙනෙහි කරමි. එවිට සිතිල්ල නැතිව යයි. මේ සිතිවිල්ල වශයෙන් යටපත් වීම බව වෙන නිසා ඒ ගැන වඩා උනන්දුවක් නොදක්වමි. මෙවිට සිතිලි පහව ගියහොත් කමඨාන නැවත මුල සිට ආරම්භ කරමි. පස්වෙනි කාරණේ එදිනදා ජීවිතයේදී සංවේග හෝ සිත ගැටලුවක පැටලී සිටන විට නිදහස් තැනකට බස් වාඩි වී කය ස්පර්ශ වන තැන දෙස බලා සිටිමි. වරාන් ඇතුලේ බොහෝ විට පුටුවක. කායට සිත කරා පැමිණ විට දැනෙනවා දැනෙනවා ලෙස මෙනෙහි කරමි. එවිට පිම්බීමේ හැකිලීමේ අරමුණට පැමිණ හෝ ඍජුවම හිස්තැනට මනස පිහිටේ. ඒ ටික වේලාවක් මනස රැඳී තිබී ශබ්දයක් හෝ වෙනස් සිතුවිල්ලකින් සිත තිගැස්සී නැවත නිද ඉදැසට යයි. සමහර විට කයේ ස්පර්ශ වන ස්ථානවල නැවත සිත පැමිණි චක්‍රයක් ලෙස මේ සිදුවේ. එවිට සිතුවිලි වෙලාගත් ආශිර්වාදයක් ලෙස දකිමි. සමා වෙන්න වෙස්වලාගත් ආශිර්වාදයක් දැස ලස් දකිමි. හයවෙනි කාරණය විවේකී පරිසරවලදී රූප, ශබ්ද, ගන්ධ, රස ආදී අරමුණු ලැබීමෙන් එම ඉන්ද්‍රිය කිති කැවේ ගොස් අනු දැනුම පහළ වී ඒ හරහා සිතුවිලි ඇතිව නිහඬව යන සැටිද දැర్శණය වේ. ඉදිරි මඟට උපදෙස් දෙන්න. ඔබ වහන්සේ ධර්මදේශනා අවසන් කරන්නේ සියලු දෙනාට සැනසීම ලැබේවා යන ප්‍රකාශයෙනි. සත්‍ය ලෙසම එයට මනස හුරු වීමෙන් පවතී. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔබ මේ කියලා තියෙන විදිහට හිතවිලි පිළිබඳ සෑහෙන පාලනයක් නතු භාවයක් ඇවිල්ලා තියෙනවා. නමුත් මේ එකට වැඩි එකක් හොඳයි කියන්න බෑ. මොකද එක එක වෙලාවල වලට එක එක උපක්‍රම කරන්න තියෙනවා. ඒ නිසා මේ විදිහට පොඩි අතවාසියක් වුණාට පස්සේ නිතිපතා භාවනා කරනකොට ඒ Taman tabu පියවරත් ලැබිච්ච වාසියත් අදිෂ්ඨාන ශක්තිය පිණිස හිටිනවා. චිත්ත ශක්තිය වැඩෙන්න උදව් වෙනවා. ඉතින් මේක කරලා කරලා කරලා තමයි ඒ තැනට ස්ථානෝචිතව මොකද්ද කරන්න ඕන කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ විදිහට කටයුතු කරන්න හම්බ වෙච්ච තැන, හම්බ වෙච්ච වෙලාව පූජනීය ස්ථාන බවට පත් වෙනවා. ඕනම තැනක අපේ ජීවිතේ මේ වගේ බරපතල ප්‍රශ්නයක් ජය ගන්න පුළුවන් නම් එතන අපි පූජනීයත්වයට පත් කරනවා. ඒ නිසා පුළුවන් තරම් ඒක මේ හම්බ වෙච්ච අතවාසිය, හම්බ වෙච්ච මේ කීකරු ගතිය නැවත නැවත පාවිච්චි කරලා ජයග්‍රාහියන්ගෙන් වැඩි කළා හිතවිලි ඔය ආවට හිතවිලට කොන්දක් නැහැ. මොනම හිතවිලට කොඳුයට පෙලක් නැහැ. භාවනා කරන යෝගාවචරය නැගිටට පස්සේ හිතවිලි නිකම්ම මේ අලකොල්ල ලන්දක් වාගේ, ගැරඩිහාවක් වාගේ දුර්වල වෙන්න පටන් ගන්නවා. ඒක පටන් ගන්නේ ඔයගේ තරංගයක් දීලා හඬු කරලා මූණට මූණ උරුට්ටු වෙලා තමයි එන්නේ. එහෙම නැතුව කාටවත් ජය ගන්න බෑ. මේකේ නිසා මේ හොඳ මූණට මූණලා කරන සටනක් වගේම ජයග්‍රහණයක් පිනිපිනී කරන සටනක් වගේ තමයි පේලි තියෙන්නේ. ගරු ස්වාමීනි අප නේවාසික භාවනාව තුළ ඒ ඒ අවස්ථාවේ පරයන්ක හා සක්මන ඇරඹීම හා අවසානයේ ස්ථාවර කරගන්නේ කෙසේදයි දැනුවත් කරන්නේ නම් මැනවි. නිර්වන් සරණයි. ආයෙත් කියන්නේ ප්‍රශ්නේ අප නේවාසික භාවනාව තුළ ඒ ඒ අවස්ථාවේ පරයන්ක හා සක්මන් ඇරඹීම හා අවසානය ස්ථාවර කරගන්නේ කෙසේදයි දැනුවත් කරන්නේ නම් මැනවි. පැහැදිලි නෑ මට පේන්නේ හරියට gediya ගහන්න කියන වගේ කතාවක් මට ඇයි. මේ මේ වෙලාවට සංඥා කරන්න කියන වගේ ඉල්ලීමක් එව නැත්තම් මොකද්ද කියවෙන්නේ කියලා තේරෙන්නේ නෑ. මොකද්ද ස්ථාවර කරනවා කියලා කියන්නේ. එනිසා කැමති කෙනෙක් ඒ තමන් කාන්තාවක්ෂේ නම් කාන්තා නායිකාවට පුරුෂපක්ෂේ නම් නායකවට කියන්නේ මේකට දෙන්න පුළුවන් අනුග්‍රහය මොකද්ද? හරියට ඔක්කොම එළ වෙලාවට වාඩි වෙන එකද මේ කියන්නේ නැත්නම් හැම වෙලාවෙම මේකට gediya ගහන එකද මේ කියන්නේ? මොකද්ද මේ කියන්නේ කියන එක පොඩ්ඩක් විස්තර කරන්න කියලා. නැත්තම් ප්‍රශ්න පැහැදිලි මාධිකා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය තුල සිත පවත්වද්දී හුස්ම රැල්ල කරකෙන්නාසේ වන්නේ කුමක් නිසාදයි කර්ණාවෙන් පහදා දෙන්න ඉස්සලා ඉල්ලා සිටිමි. තිරුවන් සරණයි. ඒක වායෝ ධාතුවේ ස්වરૂපේ. ඉතින් අපිට ඇත්තනම් බලන්න ඕනේ ස්වરૂපේ නම් බලන්න ඕනේ. මේවා ප්‍රශ්න කරගන්න යන්න එපා. තොරතුරු ලැබීම කිසි වෙලාවකට චිත්ත පීඩාවක් කරගන්න එපා. හිත කරදර ගන්න එපා. මේ පේන හැමදේම බණක් කියන්නේ හදන්නේ. ඇයි එහෙම වෙන්නේ? ඇයි මෙහෙම කියලා අහන්න අයිතිය යෝගාවචරයට නැහැ. ඒ වෙන දේ ඇත්තටම සිදු වෙනවද කියලා බලන ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ඒ හැම එකක්ම Tamanට කුසලතාවයක් වෙන දක්ෂතාවයක් වෙන. ඇයි කියලා අහන එක නාස්තික ප්‍රශ්නයක්. ලිඛිත ප්‍රශ්නයක් පමණයි. අපි පැයකට වැඩිය පොඩ්ඩක් වෙලා ආරම්භ තියෙනවා. ප්‍රශ්න ඉච්චරම නරක ප්‍රශ්නේ පොදුවේ බලනකොට හොඳයි කාටත් වගේ ඇසරවන සුළුයි. ආයිතින් ඊට අමතරව තව ශක්මන් බාහනට යන්න ඉස්සලා හොඳයි මයික් එක පිටත් කරන්න පිටිපස්සට. අවසරයි ස්වාමීන් වහන්සේ මම එදිනදා ජීවිතයේදී සතිය පුහුණුවීම තමයි ප්‍රායෝගිකව කරන්නේ. දැන් මේතරේ වැඩමුළු වලට සහභාගී වෙනකොට ගමන් මාර්ගයේදී මම දෙපාරක් වැටුණා ඉස්සලා. ඒතර පළවෙනි පාර ඉස්සලා වැටුණා. පිටුම සිටවිල්ලක් තිබ්බේ නැහැ. <coughs> ඒ ආපහු යනකොට ආයි දෙවෙනි පාරක් ඉස්සලා වැටුණා. ඒ වෙලාවේ සුළු වේදනාවකුත් දැනුණා. ඉතින් ඒ වැටිච්ච දෙපාරම මට ලැජ්ජාවක් පසුතැවිල්ලක් තිබ්බේ නැහැ මොකද මාත් එක්ක කවුරුත් හිටියේ නැහැ. තනියමයි මම. ලැජ්ජාව පසුතැවිල්ලක් මොකුත් තිබෙත් නැහැ. ඊට පස්සේ අර ලිස්සලා වැටුණා ඒ සරප්පු වල ගෙවීමේ හරි ඩීඑස්එල් දෙපාරක් තිබ්බ නිසා වෙන සැකයක් තිබෙත් නැහැ. බියක් ඉපදුනේත් නැහැ. එතකොට මට හටගත්ත සිතුවිල්ල මොකක්ද කියන එක පිළිබඳ මොකද ලැජ්ජාව පත්තරවිලක් නිසා වෛරයේ සිටවිල්ලක් ආවෙත් නැහැ. බියක් තැකක් තිබ්බෙත් නැහැ. එතකොට ඒ හට ගන්න සිටවිල්ල මොකද්ද කියන එක තමයි ස්වාමීන් වහන්සේ කියන ගැටේ. මදි තොරතුරු අනුව මට කියන්න බෑ හිතවිල්ලක් හට ගත්තයි කියලා විශ්වාසද? ඔව් දැන් ඒක නිසානේ මම ගිහිල්ලා මොකද අන්තර කිව්වේ වැටුණා කියලා. ඔව්. එතකොට මට අර වැටිච්ච වෙලාවේ කවුරුත් මගේ වටපිටා හිටියේ නැතිඳ ලැජ්ජාව වගේ සිතවිල්ලක් නෙමෙයි ආවේ. පසුතැවිලි වැටුණා කියලා මට පසුතැවිල්ලක්වත් තිබ්බේ නැහැ. ඒකට වාර්තා කිරීමෙන් මොකද්ද අපේක්ෂා කරන්නේ? නැත්නම් වාර්තා කරාට පස්සේ මොකද්ද සිද්ධ වුනේ? නෑ ඒකට එහෙම වෙලත් අයි මම ගිහිල්ලා ඒක තව කාට හරි කිව්වනේ මම වැටුණා කියලා. ඒක තමයි නොකල යුත්තේ. ඒකට බුද්ධඥාන්ච කියලා දෙනවා අභිවදනය කරන්න එපා. තව කෙනෙක් බනවන්න එපා. තව කෙනෙක් බනවනවා කියලා කියන්නේ අනවශ්‍ය ප්‍රශ්නයක්. තමන්න පුළුවන් නම් මොවින් නොබැන ඉන්නවයි කියලා වචනයක් තියෙනවා. කියන්නේ යමක් තියෙනවා නමුත් කතා නොකර නිකන් ඉන්නවා. මොකද ඒකෙන් වෙන්නේ පරිසරයේ මේ අවිශ්වෙන එකනේ. ඉතින් ඒක එක සැරේ නතර කරන්න අමාරුයි. මේ වගේ හරි ප්‍රශ්න කරන එක හොඳයි. ඉතින් අනිත් දවසේ කරන්න තියෙන්නේ පැත්තක් කෑවත් අඬ කෑ ගහන්න එපා ඊටත් වැඩිය දුක්ඛිත කෙනෙකුට කියන්න තියෙන. ඒ මනසට තවත් දුක් වෙනවා. ඒ මනසට කරන්න දෙයක්වත් නැහැ. ඉතින් අපි ඒතියෙදි කතා කරන එක තමයි අපේ තියෙන ඒ හිතේ හැටි. මේ ප්‍රශ්න කරන්නේත් මම දන්නවා අවංක උත්සාහයකට කියලා. ඉතින් ඒ නිසා අපිට මොනවා හරි මේ දෙමලිච්ච වගේ කච කච කච කච ගායින්න තියෙනවනම් හරි මේ කණ්ඩායම හැංගීමක් තියෙනවා. බුදුජානකසේ දේශනා කළා තියෙනවා කරන්නේ වාසී වෙනකොට මුලක් කැයි හිතලා සර්පෙක් කෑවොත් කෑවට පස්සේ කෑ ගැහුවට කවුරුත් උදව් කරන්න නැතිකම තමයි අරන්නේ තියෙන ලාභේ. උමෙරන ඉවරයි. මුලක් කියලා හිතලා අඩිය තියෙන සර්පෙක්ගේ උකනවා. ගෑගහවට කවුරක්වත් නැහැ. ඊට පස්සේ කලබල වෙන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් වෙන දෙයක හැප්පිලා වැටෙනවා. පිල්ල කඩලා යනවා. කවුද ඉන්නේ? මේක තමයි කැලේ ජීවත් වෙන එකේ තියෙන උදාාර සැපත. අපි එමනේ ෆස්ට් එඩ් පෙට්ටි හොයනවා. නයිකා ගොම විසබෙටි කියලා තියාගෙන ඉන්නවා. ටෙලිෆෝන් තියාගෙන ඉන්නවා දොස්තරට කතා කරන්න. ඉතින් ඒකල කියනවා බෝඩ් එකේ ඉලක්ක මොකක් ගන්න යෝගාවචරය කියලා බපුවේ පච්චකුත් කොටාගෙන ඉන්නවා. විකාරයි. ඒ නිසා අපිට ලොකු සාංශික වල අර මේ සෝ මේ පියසෙන්ට අපි වෙනුවෙන් තව කෙනෙක් ඉපදිලා නැහැ පියසෙන ලෝකේ කිව්වා. මේ අපිට වතුර දිහානකට වතුර දෙන්න, කැම දෙනකොට කැම දෙන්න, එහෙම නැත්නම් අම්මා කියන තාත්තා කියන කවුරක්වත් නැහැ මේ ලෝකේ. අපි හින්නවයි කියලා හිතුවොත් තමයි දුක. මෙච්චර කන්න බොන්න දීලා ඔක්කොම කරලා අනේ බලන්න කවුරක්වත් මට නැහැ නේ කියලා හිතෙනවා දරුවෝ ඇති කරපු එක. බුදුහාම කියනවා පුතු ඉන්නකම් පුතුන් නිසා දුක් වෙනවා කියලා. නිසා කාටවත් කියන්න තරම් උදව් කරන්න පුළුවන් එකෙක් නැහැ මේ ලෝකේ. අනිත් එක අපිට වැඩිය කනගාටුවෙන් ඉන්නේ දුකේ. මොකෙක් කරේ ඉන්නුන ගත උසන්න බලන්න මේ කාන් දුක් ගන්න පුළුවන් එකෙක් ඉන්නවනම් මේක. Tamange යාමුවත් බේර ගන්න බැරුව ඉන්නේ. ඒ නිසා අපිට ඒ උනාට හිතනවා ගිහිල්ලා කියන්න ඕනේ. කාට හරි දැන් කිව්වේ නැත්නම් නිය යුතුයකමක් නෙවෙයි වගේ. පත්‍රකාරයෝ කියනනම් ඒකෙම ජොබ් එක හම්බ කරන කණයක් උනේ. කවුරු කොහරි ලේසලා වැටුණත් මෙයා විජහාට පත්‍ර වර්තාවක් දාන. අර මරණ පරීක්ෂක කෙනෙක් හිටිය අපේ ඉස්සර සභාවේදී හැමදාම රැට කෝල්ලයක් දානවලු මරණ පරීක්ෂකතුමා හදිසි මරණයම සිද්ධ වෙලා නැද්ද කියලා අහනවා. මොකද පත්‍රේ දාන්න දෙයක් නැහැ. උට ගාණක් හොයාගන්න බෑනේ. ඉතින් අපිත් බලනකොට ප්‍රධාන පුවත්පත් වාර්තාකාරයෝ අපිත් වැඩේ මොනවා හරි බලලා කාට හරි කියන එක. මේ ප්‍රවෘත්ති ඔක්කොම අහලා තියෙද්දි මෙයා අහපු ප්‍රවෘත්ති අනිත් එකනට කියනවා. ඔයා දන්නේ නැහනේ අර මනසට කන කන්දොස් කිරියා මේ අහලේ වරණ විතරයි. ඒකම තව කෙනෙක් ඇවිල්ලා තව කෙනෙකුට කියනවා. අර අර නව කතාවේ මෙහෙම තිබ්බයි කියලා දෙන්නම නව කතාව කියවලා. එයාගේ කතාව මෙයාට ආයෙ කියනවා. ඉතින් ඒ නිසා ඒව කතා නොකර ඉන්නවා නම් නෝපන්න කුසල් නොයිපද වීම සඳහා කරන ප්‍රයත්නය කියන්නේ ඔන්න ඕකට. නිසා අනිත් දවසේ වෙනකොට බෙල්ල කඩලා ගියා ගාන ගන්න නැහැ. අන්න එදාට නම් නිස්සරණවනේ කිව්ව හැකි මේකට. ওই චරිචුරු ගාන එක්කෙනෙකුටවත් නිස්සරණවනේ අයිතිවාසිකමක් නැහැ. මොනම දෙයකට හරි චර්චුරු ගානවා නම් මට පේන්නේ ඒකම හේතුවක්වත් එහෙම චර්චුරු ගාන තරම් දෙයක් තියෙනවා කියලා. චර්චුරු ගානවා නම් ඒ කියන්නේ හිස් ඇටේ තමයි චරචර ගන්න. හිස් කලයේ තමයි හෙල්ලෙන්නේ. මං කියන්නේ ඔක්කොට මේ පුළුවන් කියලා. මේක සෑහෙන පිනක් සෑහෙන දක්ෂකමක් තියෙන කෙනෙකුට තමයි ඉන්න පුළුවන්. ඒක තමයි අපි පුරුදු කරන්න හදන්නේ. ඒ නිසා බලාපොරොත්තු වෙමු අපි යෝගාවචරය වෙන්න. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.